ඒ පාඨයේ තියෙන සාමාන්‍ය අර්ථය ගත්තොත් නැත්නම් ඒ පාඩයේ පසුම වෙලා තියෙන අර්ථය ගත්තොත් ඒ කාය සූත්‍රයේදී සරුවචනන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ කය ආහාර නිසා ආර හේතු කරගෙනයි පවතින්නේ ආහාර නැති වුනොත් මේ කය පවත්වන්න අමාරුයි. සියලුම ලෝක සත්‍ය ඔක්කොම ආහාරය මත රඳා පවතින. ඒ වාගෙන් තමයි හැම නීවරණ ධර්මයක්ම ඒකට අදාළ ආහාරය ලැබගෙනයි පෝෂණය ලබන්නේ. ඒ සූත්‍රයේ පසු කොටසේ සඳහන් වෙනවා බොජ්ජංග ධර්මත් එක එකක් ඊට ආවේනික වූ ආහාර මතයි ඒවා වැඩෙන්නේ වැවෙන්නේ ඒ ආහාර නොලැබුණොත් ඒවට ඒ වර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා <clears throat> අපි මේ මාතෘකා කරන්න වෙදුනේ ඒ බොජ්ජංග සංයුත්තේ විරිය සම්බොජ්ජංගයට අදාළ වීරිය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් ගැන සරුවචනන්සේ කතා කරන අවස්ථාව. ඒකෙදී සරුවචනන්සේ සඳහන් කරනවා මහණෙනි මේ වීර්යයේ ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්ඛම ධාතුය කියලා මට්ටම් තුනක් තියෙනවා. අන්න ඕක පිළිබඳ යෝනිසෝමනසිකාරය. ඕක පිළිබඳව නෝනි මෙනෙහි කරන්න දන්න කෙනා මේ නැති බොජ්ජංග නැති වීර්ය සම්බොජ්ජංගයක් වඩන්න සූර වෙනවා දක්ෂ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ වීර්යයේ අවස්ථා තුන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ අවස්ථා තුන දන්නවනම් Taman තුල ඇත්තා වූ යාන්තවට මෝදු වෙලා තියෙනා වූ වීර්ය සම්බොජ්ජංගයේ වඩා වර්ධනය බහුලීගත කිරීමට සූර වෙනවා කියන එකයි මේ එකම ආහාරයක් මේ බොජ්ජංගය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් සරුවචනanse සඳහන් කරනවා ඉතින් මේ සෑම දිනකම මෙතන මේ රැස් වෙලා ඉන්නේ. ආන් ඒ වාගේ Taman තුල නැත්තම් ඒ සම්බොජ්ජංගේ වීර්ය සම්බොජ්ජංගේ වඩා ගන්නයි තියෙනවා නම් භාවනාය පාරිපූර්ණියා ගච්ඡායි ගච්ඡති කියන විදිහට භාවනාවෙන් පරිපූර්ණ භාවයට ළඟා වෙන්නයි මේ කාලේ ගන්න. ඉතින් ඒ නිසා මේ සරුවත්න දේශනාව අපිට මොනම තාලකින්වත් අහක දාන්න පුළුවන් කමක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන කාරණා පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරන්න යෙදුනා. මොනම ව්‍යාපාරයක් හෝ මොනම අධ්‍යාපනයක් හෝ මොනම කටයුත්තක් කරන්න ආරම්භ කිටලා ඒක ක්‍රියාවත් කරන තැනට යන්න ඒ මුල් වෙන ඒ පදනම් වෙන වීර පුරුෂයෝ හොඳට දන්නවා වැඩක් පටන් අරගෙන ඉදිරියට යනවා කියන එක පොඩි වැඩක් නෙමෙයි. ඉතාමත්ම අමාරුයි. වැඩ පටන් ගන්න වෙලාවේදී ඒකට සුදුසු යෝගය සකස් කරගෙන ඒ පිරිස යොදාගෙන මේ පිරිවැය හොයාගෙන ශ්‍රමීය හොයාගෙන කටයුත්තක් පටන් ගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා හුඟ දෙනෙක් එවැනි පුද්ගලයන් දෙහා කට අරගෙන බලා ඉන්නවා මිසක් පුදුම වෙනවා කොහොමද එවැනි වැඩ සංවිධානය කරගන්නේ කියලා. සමහර අයත් හිතනවා අනේ අපිට ඒක සහජ හැකියාවක් නෑ. ඒ නිසා අපි ඉතින් කවුරු හරි ඒ වගේ කරන දෙයකට යපෙනවා කියන මිසක හිතන්නෙත් නැති තරම් වැඩක් පටන් ගන්න එක බොහොම අමාරුයි. ඒක තමයි ආරම්භ ධාතුව කියලා කියන්නේ. ඒක තමයි තාමත්ම දුෂ්කර දෙය. ඊගාවට මේ පටන් ගත්ත වැඩේ දිගට පවත්නවා කිව්වහම අර ආරම්භකයන්ට බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ පවත්තන කියන එක වෙනම දක්ෂකමක්. ඒක වෙනම සූර භාවයක්. ඊගාවට ඒක නිම වෙන තෙක් පවත්තලා ඉවර කරනවා. නික්කම ධාතු පරක්කම ධාතු අවසානයේ දක්වා ගෙනියනවා කියුවට පස්සේ ගෙනියලා ඒකේ ජය ලබන්නේ සමහන්ට ආරම්භකයත්ව නොයෙන්ඩත් ඉඩ තියෙනවා. එතන නොයින්ඩත් ඉඩ තියෙනවා. ඒ තරම්ම දුෂ්කරයි මේ ප්‍රධාන වීරියකින් දීර්ඝ ගමනකින් කෙලවර කර යුතු වැඩක් ගත්තාම මානව ඉතිහාසයේ කටයුතු හෝ ජාතික මේ ඉතිහාසගත වැඩ හෝ ওই විද්‍යානුකූල නිෂ්පාදනයක් එහෙම ගත්තාම ඒක પરම්පරා ගානක් කරලා තමයි ආරම්භ කරපු යත්තු ඇති කළ දීපු ඒ ගැම්ම අනික්කම ධාතුව වශයෙන් ඒක නඩත්තු කරන්නේ නැත්තෝ ලොකු ගෞරවයකින් Taman උරහිසටපත් වෙච්චි ධූරයටපත් වෙච්චි මහා බර වගකීමක් ඉදිරියට ගෙන යනවා වගේ ඒක දරාගෙන ගියාට පස්සේ ඒකේ කෙලවර දකින්න ඇත්තෝ සමහරට ආරම්භකත් තුන වෙනතක් හිදී. සාසනික වශයෙන් වෘතලයකට මෙන්න මෙහෙම අපි මේක මතක තියාගන්න පුළුවන්. ඔය සාසනේ මේ සංඝ සාසනේ සරුවචනාංශිකේ තිබේ මේ බුද්ධ ශාසන ධර්ම ශාසන සංඝ ශාසන කියන්නේ සංඝ ශාසන ගත්තාම සරුවචනාංශේ බොහොම අතේ දුරින් තමයි සංඝයා ආශ්‍රය කෙරුවේ. අනිකුත් ශාස්ත්‍රවරු වගේ උදේ හවස ඉස්සර පිටිපස්සේ යන්න රැළේ වැටිලා ඉන්න කිසි කෙනෙක්ගේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඉතින් පරිණිරවණ අවස්ථාවේ කිව්වා මම සම්පූර්ණ සංඝයාගේ නිදහස් සංඝයා මගේ නිදහස් කියලා. අර අපේ ගෞරවයටයි අපි මේ පිටිපස්සේ වැටිගෙන යන්නේ. මොකද මේ එළිය, මේ ආభాෂය අපිට නැතුව බැරි නිසා සරුවචනාංශේ අපිට එහෙනම් මං පිටිපස්සෙන් වරෙන් මං කියන දේ අහපන් කියලා කවදාකවත් කියන්නේ නැහැ. කිව්වනම් උන්ද සරුවඥ නෙමෙයි. ආනේම සරුවඥ ශාසනයේ ඇත්තටම මේ සංඝ ශාසනය ඇති කිරීමට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේත් ඇරන් තියෙන දුක් කරලා තියෙන භාරය පුදුම හිතේ. තමාර වෙලාවල් වලට සරුවඥාන් වහන්සේ මේ තමන්ගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට බැනලා මෙහෙවලා මේක කරපම් මේක කරපම් කියලා කරන මට්ටමකට අවිලා තියෙනවා. කිසිම දවසක මට එහෙම කතා කරන්න මොකද කියලා කවදාකවත් අහන කෙනෙක් නෙමෙයි සාරුචිත්තු ස්වාමීන් කියන ඕන දෙයකට යටත් වෙලා ඒ කරලා තියෙන වැඩ දිහා බලනකොට හිතෙනවා නේ උන්දලා එදා ඒ දැරීම ඒ වීරිය නොකලා නම් අර සරුවච්චන් වහන්සේගේ ධර්ම දේශනා මහා වැලි ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ අපි එනකොට සුන්නත් දූලි වෙන්න ඉඩ තිබුණා. පුදුමාකාර හැඟීමකින් මේ 5000ක් පවතින ශාසනේ 2550කට පස්සේ අපි ගැනත් හිතලා එදායේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටිත් බලන්න ඒ විනය පිටකයක් කියවන්න ඕන සූත්‍ර පිටකයක් කියවන්න ඕන. ඔය යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ බොහෝම සූරයි මේ සූත්‍ර පිටක විනය පිටක විසඳන්න උන්වහන්සේ උගන්වනකොට මේ පන්තියේදී කියනවලු බුදුහාමුදුරට මම මල් වට්ටියක් පූජා කරනකොට වෙනම මල් දෙකක් ආසනෙ උඩ තියලා අනේ මේක සාරිපුත් හාමුදුරන්ට පූජා වේවා අනික මොග්ගල්ලාන ස්වාමීන්ට පූජා වේවා කියලා කියනවා කියලා. බුදුහාමුදුරන්ට මල් වට්ටිය පූජා කරාට වැඩේ කෙරුවාව තිබිලා තියෙන මේ දෙන්න අතේ. සරුවචනාංශේ සඳහන් කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මවක් වාගේ ඕනම පු탁ජනියෙක් සෝවාන් කරලා නැත්නම් ආර්ය ලෝකයට වදන්නේ මිහි කරවන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එච්චරයි උන්දට පුළුවන්. මොකද උද්දී ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර බරක්ලු දරන්නේ. උදේ නැගිටපු තැන ඉඳලා පින්ඳ පාතට එනකම් පින්ඳ පාතේ ගිහිල්ලා ඇවිල්ලා වත් පිළිවෙත් එයත්වන්ට බණ බහන් කියලා දෙන්න මහාන කරන්න උපසම්පදා කරන්න පැවිදි කරන්න කිලෝරක් නැතුව වැඩ කරලා ඒත්වර ආර්ය භූමියෙන් ඔසවලා මේ පෘථග්ජන භූමියෙන් ඔසවලා ආර්ය භූමියට තැම්පත් කරාට පස්සේ උන්වහන්සේ සුවාසය කරලා වැත්තකට ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සෝවාන් කෙනා අරිහත්ත්වයට දක්වාම ගෙන යන්න පියෙක් වාගේ මව විසින් බිහි කරලද දරුවා දැඩි කරන රැකී රස්සාවල් කළා රස මේ පිටකොන්ද හයි කළා ශිල්ප උගන්වලා අරස්සාව දීලා වඩන පියෙක් වාගේ ඒ දරුවා ඒ සෝවාන් වෙච්ච ලදරු ආර්යයන් වහන්සේ අරිහත්ත්වයට දක්වාම ගෙනියනවා. ඉතින් මේ දෙනගේ ශිල්ප දෙකක් ක්‍රම දෙකක් ඉතින් මේ දෙන්න නොහිටියානම් අම්මයි අප්පයි වාගේ සාසනයේද නොහිටියානම් අද මේ අපි මේ කරන දේවල් කවදාකවත් හීනකින් හිතන්න හම්බ වෙන්නේ අන්න වගේ මේ ආරම්භ ධාතුව වැඩක් පටන් ගන්න තියෙන ධාතුව මහ පුදුමයි. ඒක තමයි මාතෘත්වය කියලා ලෝකේ අපි සඳහන් කරන්නේ. මාතෘත්වය තමයි මේ සියල්ලම කරලා දරුවෙක් කුස දරාන ඉඳලා බිහි කරවන්නේ. ඉතින් බිහි කරුවාට පස්සේ ඒ මවට ආරසාව අවශ්‍යයි, ඒ දරුවට පිතෘත්වයක් අවශ්‍යයි. ඒකයි මේ පවුල් සංවිධානයක් කියලා එකක් අපිට තියෙන්නේ. ඒ පවුල තුල තමයි මේ දරුවට පූර්ණත්වය ලැබෙන්නේ මාතෘත්වය පිතෘත්වය. නදෝ කොච්චර පඬිතුකම් කතා කරන්න කියත් බටේර ලෝකේ තියෙන්නේ ඒක පුද්ගල එක්කමව ඉන්නේ එක්ක පියා විතරක් ඉන්න සමාජයක්. ඕගොල්ලෝ තමයි අපිට මේ බණ උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ ආර්ථිකය උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ මේ තාක්ෂණය උගන්වන්න දෙන්නේ. උන්දලාට උන්දලාගේ වැඩක් බලාගන්න කියන්නේ. අපේ තියෙන ටික අපිට ඇති. අපිට අම්මලා තාත්තා දෙන්නම ඉන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතුව විතරකින් වැඩේ කරන්න පටන් ගත්තොත් තනි කකුලින් ඇවිදිනවා. ඒක කරන්න බෑ. ටිකක් කරගෙන යනකොට නික්කම ධාතුව අවශ්‍යයි. ඒ කරගත්ත වැඩේ දිගට ගෙනියන්න. ඒකෝට මමයි ආරම්භ ධාතුව ඇති කරු නිසා මට කරු කරපල්ලා ඔක්කොමලා මම පිටිපස්සේ වරිලා කියලා බෑ. අර ආරම්භ ධාතුව ඇති කරපේකනා ලෝකෙටම අනුකම්පා වෙලා කාගෙත් කරුණාමයිත්‍ය ඉල්ලාගෙන කාගෙත් අනුකම්පාවෙන් අර නික්කම ධාතුව කන වර්ධනය කරගන්න. වඩා වර්ධනය කරගන්න. ඒක ඔක්කොටම පුළුවන් දෙයක් නෙවෙයි. එතන සාරිපුත්‍ර සාංශික වැඩේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බෑ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ සාරිපුත්‍ර සාංශිට බෑ. නමුත් ඒ දෙන්න අතට අත දීගෙන ඉන්න ඕනේ. හිතේ නැත්තම් සාධනයක් වැඩෙන්නේ ආන් මේ වගේ මේ ආරම්භ ධාතුව කියන්නේ මේකය. නික්කම ධාතුව කියන්නේ මේකය. පරක්කම ධාතුව කියලා කියන්නේ මේකේ කියලා අපි දන්නේ නැතුව හැමදාම ආරම්භ ධාතුවේ හිටියොත් අපිට කවදාකවත් රස මිහිරක් ධර්මෝජාවක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ආරම්භ ධාතු දැන් කෙවෙලයි තියෙන්නේ. අපි ඉන්නේ නික්කම ධාතුවේ ආරම්භ ධාතුවේ ඉන්න කට්ටිය මොන්ඩිසෝරි පන්ති අපි ඉන්නේ ඉහළ පන්තියේ කියලා කවදාකවත් අර ආරම්භ ධාතුවේ තියෙන දේවල් අතහැරලා පාගලා පුංචි කරලත් බෑ. අපි ආරම්භ ධාතුවේ සූරදක්ෂ භාවයේ තියෙද්දී නික්කම ධාතුවට දරණ ගතියකට එන්න ඕන. ඒ වුණාට අපි දැනගන්න ඕන තාම වැඩේ ඉවර නෑ. ඒ නිසා පරක්කම ධාතුවට යනකම්ම ඒ වීරියේ ගුණාත්ම ශක්තිය දිනු කරනවා කියන එක මේ මොනම විශේෂකින්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ ඒ ඒ විෂයන්ට අදාළ වීරියයි. අපි මේ කතා කරන්නේ එහෙම නෙමෙයි ලෝකෝත්තර தත්ත්වයටපත් කිරීමට අවශ්‍ය වීරියයි. එතෙන්ට එන තෙක්ම අවසානට එන තෙක්ම කිසිම ආකාරයකින් බරබිම නොතබා ඔසවාගෙන යන ශක්තිය ඇති කරන තමයි මේ යෝගී කියලා කියන්නේ. එහර තමයි මේ තපස් තපස් කියන නමට ගැලපෙන්නේ. එහෙම නැතුව මේ ආවට ගියාට පොඩ්ඩක් උසන ගිහලා බිම තියෙන කට්ටියට අර ඉබ්බගේ ආ වගේ රණ්ඩුව සටන දිවිල්ල වාගේ ඒ කට්ටියට මේ යෝගාවචර කියන නම ගැලපෙන්නේ නැහැ. යෝගාවචර නම් යෝගයට ආවචර. යෝගය කියලා කියන්නේ භෝගී තත්ත්වයක් නෙවෙයි. භෝගී තත්ත්වය කියලා කියන්නේ කාම භෝගී. ඉන්ද්‍රම් පිනවීමේ ඔය තැන් තැන් වල වැටලා බුදියා ගන්න කට්ටිය. යෝගී කියලා කියන්නේ අනිත් පැත්ත යෙදුනා, ගත්ත කරට කෙල්ලවරකට ගිහිල්ලා මිසක නතර කරන්නේ. ආනේ ධර්මතා තුන ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන මේ තුන ගැන නෝනින් මෙනෙහි කිරීම නම් වූ එහෙම නැත්නම් කියන මේ යෝනිසෝමනසිකාරය ගැන යෝනිසෝමනසිකාරය තමයි මේ විදිය සම්බොජ්ජංගේ වැඩිවීමට සර්වචනසේ ආහාර වශයෙන් ගෙන හරපාන. ඒකමයි දැනට Taman ගොඩනගාගත්ත විරිය ආරම්භ මේ විරිය සම්බොජ්ජංගයේ වඩා වර්ධනය කළ අතුපතර වීදිලා මල්පල ධර්ණ ගහක් බවට පත් කරන්නේ ඒ ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු කියන මේ තුන පිළිබඳව වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමේ දක්ෂකතාවය ඇතියත්ොයි. අද ලෝකයේ කරන වැඩ දිහා බලනකොට සරුවචන දේශනාවත් එක්ක බලනකොට <clears throat> ගලපනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණ පොතක ලෝකයේ තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙල තියෙනවා. අප්ප සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය දිනන දේශපාලන පක්ෂ වලින් කරන්නේ මහා සමාරම්භ අප්‍රකිච්ච වැඩ විශාලට උත්සව කැඳවලා මුල්ගල් තැබීම් කරනවා. හැබැයි මුල්ගල මුල් බහිනකම් වැඩේ ඉවර වෙන්නේ. අරසානේ කෘත්‍යය බොහෝම සොච්චමයි. මහා ලොකු ගෝසාවක් කළා මහා සමාරම්මනවල අල්ප වූ කෘත්‍යයක් ඉෂ්ට කරලා තැන් තැන් වලදී මුල්ගල් හිනාවිවි ඉනවා. තව තැන් තියෙනවා අප්ප කිච්ච මහා අප්පා සමාරම්භ මහා කිච්ච. කිසි කෙනෙකුට කෑකෝ සංගහන්න නැතුව හිමීට මේ වැඩ පටන් ගන්නවා දිගට ගෙනියලා ගෙනියලා අන්තිමට ඉතිහාසයක් වෙනස් කරන විශාල නිෂ්පාදන ද්‍රව්‍ය නැත්තම් මිනිස්යාට සුබසිත සලසන බොහෝම යාන්තවට පටන් ගන්න වැඩ තියෙනවා. මේ මහබෝසතාණන් වහන්සේලාගේ වැඩ ඒ වගේ. කාටවත් කෑකොස්සම් ගහන්න යන්නේ මම බුදු වෙන්නයි යන්නේ මම රහත් වෙන්නයි යන්නේ ඊල් ගණ්ඩයි යන්නේ මොකක්වත් නැහැ. ඊටාමත් මේ සෑම ගුණයක්ම සංගවාගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ඒ මහා කෘත්‍යකින් හමාර කරනවා. සමහරව තියෙනවා මහා සමාරම්භ මහා කෘත්‍ය වලක් තියෙනවා. ඇත්තටම කෑකොස්සන් ගාලා වැඩ කෙරුවට මොකද ඇත්තටම හොඳ වැඩක් කරන තේවා තියෙනවා. සමහරව තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච. ඉතාමත්ම ලාවට පටන් ගන්න ටික කාලෙකින් වෙයිලා වැටලා යනවා. ඔන්න ඔය හතරෙන් යෝගාවචරයට ගැලපෙන්නේ අප්ප සමාරම්භ මහා කිච්චයි මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙල. ඒ නිසා යෝගාවචරය අන්ධහැරයට කවදාකවත් යන්න නරකයි. අන්ධහැරයට ගියා නම් කිට්ටු කරගන්නත් නරකයි. ඒක කොහොම නිකන් බොරු මේ ගෝසා විතරයි. ඒ ගෝසාකාරයොත් එක්ක වැඩ කරන්න අමාරුයි. ඒ නිසා අපි තේරුම් අරගන්න අපි මේ ලෝකෙට මේ මේ කියා පාණ්ඩ දාණ්ඩහැර පාණ්ඩ දෙන තන ලෝක අනේ හොඳ යෝගාවචරය කියලා කියන මේ නම්බු නාම ලබන්නත් අපි මේ වැඩ කරන්නේ කියන එක නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් අපි මේ රැල්ලට අහුවෙලා රැල්ලට වැටෙනවා. රැල්ලට වැටුණොත් රැල්ලට අහුවෙනවා. ওই දෙකම භයානකයි. ওই දෙකෙන්ම කවදාකවත් කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. නිසා අපි නිතරම අහු වෙනවා නම් අහු වෙන්න කල්යාණ මිත්‍ර මණ්ඩලයකට ඒ මණ්ඩලයත් කෑ ගහන මණ්ඩලයක් වෙන්න බෑ. පුරාජයට කියන මණ්ඩලයක් වෙන්න බෑ. අන්ධහර පාන මණ්ඩලයක් වෙන්න බෑ. ඒක තමයි මේ ශාසනයේ ලකුණු. ඒක තමයි මේ ශාසනය දිගට පවතින ලකුණු. ඒ නිසා යෝගාවචරයා මේවා පිළිබඳව දැනගන්නේ බොහෝ විට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි තමන්ගේ පරිශ්‍රයමයි. නැත්නම් තමන් ආශ්‍රය කරන පිරිසකින්මයි. ආ මේ ටික දන්නේ නැතුව කෑකොස්සන් ගහන්න ගියාට ඒකෙන් ලොකු සේවයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට ਸਰවඥාන්සේ පෙන්වන මේ එකම ආහාරය සාමාන්‍ය වශයෙන් පෙන්වන ආහාරය 11 ආකාරයට කඩලා ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒක තමයි මම හේතත් කිව්වේ බොහෝම ඉතින් අහගෙන ඉන්නකොට හරි වෙහෙස කරයි සමහර විට මේ වීර්ය කියන එකේ තියෙන මේ බරපතල කම. එහෙම නමුත් ඒක නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා වෙන විදිහට කියනවා නම් බර කරත්තයක් හෝ වාහනයක් හෝ මඩ කෙරුණාට පස්සේ ඉතින් ඒක එළියට ගන්න එපාය කොහොමද? ඒ වගේ අපි එරිලා ඉන්නවනම් ගොඩේන්න මේ වෙහෙස කර නමුත් මේ කරුණු කාරණාවට හිත යොදන්න. හිත යෙදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොතනද මගේ එරිලා තියෙන්නේ මොකද්ද මම නැගිටලා හිතවන්න ඕන කියලා. ඉස්සල්ලාම පෙන්වන්නේ අපාය ආදී අපාය භය ආදී පච්ච වේකනතා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග හතර පිළිබඳව නිතරම ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාට තේරෙනවා ඒ හතර තුල අපි හොයන සෑම සැපයක්ම සෑම නම්බුවක්ම සෑම සිලෝකයක්ම සෑම සත්කාරයක්ම සේරම තුච්චයි. සේරම නිහිනයි. මොකද ඒව මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් කෙලසිච්ච දේවල්. සංසාර රෝගය ඇතුලේ තියෙන දේවල්. අපි ඒවගෙන් ගැලවීම පිණිස, ඊතර වීම පිණිස ප්‍රාර්ථනාවක් ඇති කරගත්තත් ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි. නමුත් මේ ප්‍රාර්ථනා ඇති කරන නික ආරම්භ ධාතුව ලේසි නෑ. ඒක මේ ගංගදිගේ ඉහළට පේනන පරිේශනයක් ගංගදිගේ ඉහළින් කරන ප්‍රයත්නයක් තියෙන. අන්න එවැනි දෙයක් ඇති කර ගන්නට නැත්නම් මේ අපාය ආදී බය දැකලා තවත් මේ සංසාරේ තවත් කකා කකා යන්න දඟලන පිරිසක් එක්ක කටයුතු කරලා අපි නැවතත් මේ භාවනාව අතහැරලා වැටෙන්න හදන්නේ එතෙන්ටද එතෙන්ට ගිහිල්ලා ඒ අත්ුත් එක හඬු කරලා තමයි මේ දිනන්න හදන්නේ. එහෙම නැත්නම් මරණය හොඳයි මේ කකුල් දෙකෙන් හිටගෙන. යුද බිමේ මරණේ හොඳයි. පෙරදිලා ගිහිල්ලා ජීවත් වෙනවට වැඩිය කියලා මේ යෝගාවචර ජීවිතයේම තියෙන වටිනාකම තේරුම් ගන්න අපි කබලේ දැන් ඉන්නේ කබලෙන් වටන ලිපට වැටෙන්නේ ලිප තමයි ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ඉතින් ඒකවත් හරියට සංසන්දනය කරගන්න බැරි මේ ලෝකයේත් එකද පෑයෙන්ද සීයෙන් හදන්නේ කියලා නිතරම අපායදී මරණ දුක සීපත් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ සංවේග වස්තු තමයි මේ වීර්ය ඇති කරගන්න තියෙන හොඳම දේ. ඉතින් යම් අයට තාම මේ ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් පිළිබඳව එච්චර සංවේග පහළ වෙලා නැත්නම් ඒ වගේ තවත් කකා කකා යන්න දේවල් රසයක් තියෙනවනම් ඉතින් යත්තන් ඉතින් භාවනා නොකරට කරන්න දේවල් තියෙනවා, කල්පනා කරන්න දේවල් තියෙනවා. අපි භාවනා කර කර ඉන්නකොට අපි හේතු නම් විවිධ ආකාර විතර්ක පහළ වෙනවා කියලා. අර කියාපු ආකාරය ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤතා පරිසංයුක්ත විතක්ක ආදි වශයෙන් මම ඥාතියින්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. මම ලෙඩ නොවි ඉඳ කටයුතු කරන්න ඕනේ. ඊළඟට බැනුන්නා ඉඳ කටයුතු කරන්න ඕනේ. නොමැරි ඉඳ කටයුතු කරන්න ඕන ආදී මේ වගේ විශාල විතර්ක තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒව ආපු වෙලාවේදී අපි ඒවට යට වෙලා මේ භාවනාව බහා තබලා නැගිටිනවයි කියලා කියන්නේ. අපි ආයතර හොද හොද මඩේ දාන ජාති දරා ව්‍යාධි මරණ සිප වෙනඳ ගන්න එක තමයි. ඒ නිසා ජාති දරා ව්‍යාධි මරණයෙන් යුක්ත වූ ඒ සියල්ල කෙරෙහි ඇති වෙන්න කාලා තියෙනවා නම් ඇති වෙන්න වද විඳලා තියෙනවා නම් අපි එක සැරයක් දෙසරයක් ආවත් තුන් හතර සැරේ කල්පනා කරන කොහෙද මේ යන්න හදාන්නේ භාවනා බිම තියලා වීර්ය බිම තියලා අරමුණ පැත්තකට දාලා කොහෙද මේ යන්න හදාන්නේ ආ මේ විදිහට නිතරම මේ අපාය ආදී අපාය භය ආදී පච්ච වේක්ෂණතාවයේ තියෙනවනම් ඒ පුද්ගලයාට එක සැරයක් දෙසරයක් වටනවා තුන් හතර සැරේ වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ මායාගේ උගුල් ඒ නිසා නැවතත් කරකෝ කරකවා ටෙම්පරාදුවේ දම දම අර කොත්තු රොටි හදන්නේ. හැමදාම තිතුරුන කෑලි ගහලා ගහලා ගහලා ඉස්සන තිබුණේ තෝසේ වඩේදා දැන් අලුත් එක තමයි කොත්තු රොටිය. භාවනා යෝගාවචරත් කරන්නේ එපා වෙච්ච වැඩ සීරම තට්ටු කර කර ඉඳලා ඒකෙන් කොත්තු රොටියක් හදලා කන්න තමයි ඔය භාවනාව නැගිටින්නේ. මුදොර කල්පනා කරලා බලන්න එදිනෙදා ඉතුරු වෙච්ච කෑලි ටික තමයි භාවනාදී මතුවේ. ඕක තමයි තට්ටු කර කර ඉන්නේ කොත්තු රොටිය වගේ. ඕක හදලා කන්න තමයි පරියන්කෙන් නැගිටින්නේ. ඕක හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ඔක්කොගෙම ඉතුරුලා තියෙනවා ජාතිචරා ව්‍යාධියෙන් කෙලෙසිච්ච මොන හරි අහුකොංකෝ ඒව තමයි මේ හිතේ කරකවෙන්නේ. ඒව එනවා ඒක ස්වභාවිකයි. මොකද කල්පනා කරලා බලන තරම් මේ සංසාරේ බය දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මේ යෝගාවචරයට ටික වේලාවක් ඒ කල්පනා කරගෙන ඉන්නකොට හෝ තේරෙයි කොහෙද මේ යන්න හදන්නේ. මොනවද මම මේ මේ කරලා නැගිටින්න හදාගන්නේ. ඒකයි සරුවචනාංශේ මේ සතර සම්පජාඤ්ඤ ගැන කතා කරනකොට කියනවා භාවනාවෙන් නැගිටින්න අරමුණෙන් හිත යන්න දඟලනවා නම් තටමනවා නම් සම්පජාඤ්ඤ කල්පනා කරන්න. සාත්තක සම්පජාඤ්ඤය, ගෝචර සම්පජාඤ්ඤය ආදි වශයෙන් මම මේකේ නැගිටලා මොකක් කරන්නද මේ කලිකුලප්පුව තියෙන්නේ. ඒ කරන්න හදන දේ සතර ඉරියව්වට සාධාරණද? සතර සතිපට්ඨානට සාධාරණද? ඒ වගේම මට ඒ දේ සම්මෝහයෙන් තොරව කරන්න පුළුවන් වේද ආදි වශයෙන් කල්පනා කළොත් ලොකු සංසය සඳහන් කරනවා භාවනාවෙන් අපිට හොඳටම අමාරුයි. මොනවා හරි එකකින් හිත ඇවිස්සিলা. නැගිටපන් නැගිටපන් නැගිටපන් නැගිටපන් කියලා කියනවා. මුත් මේ தත්ත්වය හොඳට දන්නවනම් යෝගාවචරය සම්පජඤ්ඤයතර කල්පනා කරනවා මම මේ නැගිටලා මොනවද මේ කරන්න බලාපොරොත්තු ඒ කරන දේ මං වගේ යෝගාවචර ගැළපෙන සප්පාය දෙයක්. ඒක මට 100 බුද්ධියෙන් මේ වගේ ඒවත් කරන්න පුළුවන් වේද කියලා බැලුවොත් අර තව විනාඩියක් දෙකක් අරක ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේවා තමයි මේ විද්‍ය සම්පොඥංගයේ මේ අපාය ආදී බය සීපත් කිරීමෙන් වඩා ගන්නවා කියන එකට පුංචි පුංචි නිදර්ශන. දෙවෙනි කාරණාව වශයෙන් සඳහන් කර තියෙන්නේ විද්‍යාන්ත ලෝකික ලෝකෝත්තර විශේෂාධිගමන දර්ශනතා. වීර්යවන්තයන් විසින් ලෞකික ලෝකෝත්තර වශයෙන් ලබලා තියෙන ආනිසංස ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. විරියායත්ත විරියේ මාර්ගයෙන් මේ ලෝකේ හැම නිෂ්පාදනයක්ම හැම දිනුවක් ලබා දෙන වීර්යය කුසීචාර බුබ්බඩ යන මොනවක් කරන්නේ ඒ නිසා ලෝකික ලෞකික ලෝකෝත්තර මොන දෙයක් කරන්නත් අපි ඒකට සාපේක්ෂ ප්‍රමාණයක් වැය කරන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ. ආන්න ඊගෙන කල්පනා කරලා බැලුවොත් මෙතෙන්ට එන භාවනා යෝගාවචර தත්ත්වයට එන සෑම කෙනෙක්ම මේ වෙනකොට ලෝකයේ හොඳ නමක් දිනාගෙන සාමාන්‍ය සාධාරණ ජීවිතයක් ගත කරන යමක්කමක් කරගන්න පුළුවන් ඇත්තෝ. ඇත්තෝ කල්පනා කරනවා අපි එතෙන්ට ආවේ අම්මා අප්පාගේ ආශිර්වාදයකින්වත් දෙයියෝ අපිට සලකලාවත් මුණ බල්ලවත් නෙවෙයි අපි අපි විසින් උත්සාහ කරලා ඒකට මෙච්චර උත්සාහ කරපු නිසා අපි මෙතෙන්ට ආවා. උත්සාහ නොකර හිටියනම් අපි ඒ ටිකවත් හම් වෙන්නේ නැහැ. ඒ වාගෙම තමයි මේ වීර්ය මේ ආකාරයෙම මේ ලෞකෝත්තර වැඩේටත් අවශ්‍යයි. මුන්නම හේතුවක් නිසා අපි ඒක බහා තබුවොත් කාටවත් උත්තර බඳින දෙයක් නැහැ. Tamanටම තමයි ඒකේ ආදීනව විඳින්න වෙන්නේ. ඒ නිසා ලෞකික ලෝකෝත්තර වශයෙන් අපි යම් කිසි ළඟාවීමක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කරලා තියෙන එකට සාධාරණ ප්‍රධාන හේතුව වීර්යමයි. ආන්නේ ඒක කල්පනා කරලා බලනකොට අපිට තේනවා දැන් වැටි වැටි හරි කමන්නේ කරන උත්සාහය යම් දවසක ලෝකෝත්තර ඵල, නිර්ාමිෂ ඵල, අවේදිත සුඛ ලබා ගැනීමට හේතු වෙනවා නම් අපි කවදා හෝ මේක කළ යුතු නම් මේ වාගේ අවස්ථාවල් බාධා වුණා, දුර්වල වුණා, නොලැබී ගිහිල්ලා නැති නිසා අපි දිගට කරන්න ඕනේ කියලා ඒ විරියායත් ලෞකික ලෝකෝත්තර විශේෂාදිගමන විශේෂාදිගම ගමනානිසංස දස්සිතා කියන විදිහට හැකි සංඥාවෙන් මේ වීර්ය කරපියත්තු තමයි මේ ලෝකේ ඉතිහාසය හදලා තියෙන්නේ. කම්මැලියෝ කවදාකවත් ඉතිහාසගත වෙලා නැහැ. වීර්යවන්තයමයි. ඒ කල්පනා කළා Taman යම් තාක් මේ තාකාසාරකත්වය ලැබලා තියෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන්. ඒකට වෙච්ච මේ වීර්යයේ උරදීලා ආයේදී කටයුතු කරපු ගතිය විතර කල්පනා කළොත් ඉදිරිය බලන්න පුළුවන්. හැකි සංඥාවක් ඇති කරන්න පුළුවන්. ඒකත් දක්වනවා අර වීර්ය ඇති කිරීමට ආහාරයක් වශයෙන් වැටෙන වෙලාවේ වැටෙන්න දෙන්නේ නැතුව හිත නගා හිතවන්ට තමන්ගෙම හැකියාවන් තමන් ගන්න. ඒ වගේම ගමන වීති පච්ච වේක්කනතා කියලා සඳහන් කරලා තියෙනවා අපි යම් ආකාරයකට ඉස්සරහින් තියාගන්න නම් බුදුහාමුදුරෝ පසේබුදු රහතන් මුතුරජාන් වහන්සේලා මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඒ සෑම කෙනෙක්ම ගමන් කළ මාර්ගය තමයි අපි මේ යන්නේ. ඒ සෑම කෙනෙක්ම මේ අපි විඳපු දුක් ඒ ආකාරයෙන්ම විඳලා තියෙනවා. කාටවත් ඒවා නොවිඳ මේ මහත්ඵල මානිසන්ත ලැබලා නැහැ. ඒ නිසා අපි මේ ගමන් කරන වීදියේ කම්මැලියන්ට තැනක් නැහැ. බුදුජානකසේ දේශනා කරනවා කරනවා නම් කරන්න කියලා විරියාරම්භ කතාවක්. තිරස්චාන කතා කර කර ඉන්න එපා. විරියාරම්භ කතා කියලා කියන්නේ වැටෙන කෙනෙක් තවත් නැගිට වීම සඳහා කතා කරනවා මිස වැටෙන කෙනා වට්ටන්ට ඇදහිලන්න කතා කරන්න එපා. මේක නිසා මම එදත් මතක් කරේ ඕනම භාවනා මධ්‍යස්ථානික වැඩියෙන්ම කතා කරන්නේ බුබ්බඩයක්. වැඩියෙන්ම කතා කරන්නේ කම්මැලියා. වැඩියෙන්ම කතා කරන්නේ පච වෙච්ච මිනිහා. අපිත් යනවා නම් එයා ගාවට උපදේශ අහන්න අර හොරාගේ අම්මෙන් පේනවා වගේ බොහෝ කාලෙකින් භාවනා මධ්‍යස්ථානයෙන් දුරවන් වෙන්න ඉපුවා. ඒක නිසා Taman තේරුම් අරගන්න ඕනේ වැඩියෙන් ආශ්‍රයට එන්නේ කකුලක් උස්සගෙන ඉන්නේ ওই කම්මැලිව තමයි. බුබ්බඩිව තමයි. ඒගොල්ලන්ට අපි තැන දෙන්නේ එහෙම නැත්නම් අපි ඒ ඇත්තන්ගේ තියෙන මේ එලඹිච්ච පෙලඹිච්ච ගතිය මගාරවාගෙන මේ මධ්‍යස්ථානයේ ඉන්න හොඳම වැඩවත් උත්තම පුරුෂයාගේ අසුර අපි බලාපොරොත්තු වෙනවාද කියන්න නම් මේ අපි මීඩියම් අධි වෙච්ච ගමන් හොරාගේ අම්මයි පේන හන්ද යන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ අපි මේ ඉන්නේ වටිනා උත්තරමෙන් වහන්සලා ගමන් කරපු පාරක. අපි ඒකෙත් මේ පටන් ගන්න තිබ්බා නෙමෙයි අපි යම් ප්‍රමාණයකට අවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආපහු හැරිලා ගියොත් ගැලපෙන්නේ. සිංහාන තනකොළ කෑම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ ඉදිරිය බලන්න පච්චවේක්ෂණතාවය හැම වෙලාවෙම තියෙන ගමන වීති පච්චවේක්ෂණතාවේ වෙන විදියකට මම කියන්නේ අපේම දැන් අපි මෙතෙක් ඇවිල්ලා තියෙන ගමන දිහා අපිම නම්බුවක් ඇති කරගන්න ඕන. කවදාකවත් මේ කාම ලෝකේ අපිට නම්බු කරන්න කැමති නැහැ. නම්බු කරුවොත් එක්ක බයට එක්ක වැරදිලා. මේ කරන නම්බු නාම සේරම බොරු. කවදාකවත් දන්න කෙනෙක්, උත්තම කෙනෙක් නම්බු කර කර ඉන්නේ නැහැ. ඒකත් මේ විදි ආරම්භ කතාව තමයි කරන්නේ. ඒ නිසා මේ සර්වඥාන්සේ වගේ යත්තන්ට ඒ නම්බු වලින් ඇති වැඩක් නැහැ. සරියබුදු මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට මොනම නම්බෝකින් අතරක් නැහැ මොකද ඒකේ ඒකාන්තයෙන්ම මේ මොනිච්චාවක් තේරුමක් නැති වැඩක් අවශ්‍ය කරලා තියෙන විරි ආරම්භකත ඒ නිසා අපි මේ ගමන් කරන්නේ වටිනා ආර්ය උත්තමයන් වහන්සේලා බුදුපසේ පුතුමහරතන් වහන්සේලා ගමන් කරපු ගමන වීතිය අන්නේ ගමන වීතිය ඉන්න මට ඔච්ච ප්‍රබාණික හරිනේ පසුබාණික හොඳ නැහැ චරුචරු ගෑම් හරියන්නේ නැහැ මේ නෑ බෑකම් ඕනේ නැහැ නිතරම ඉදිරිය බලන ගතිය තියෙන්න ඕන. ඒකත් <clears throat> තමයි නිතරම සීපත් කරනවා නම් ඇත්තටම චර්චුරු ගන්න වෙනවා. අමාරුකම් මතු වෙනවා. ඉතින් දෙසරක් හිත වැටෙනවා. වෙනවට පස්සේ මේ වගේ කරුණු කාරණා නිතරම මතක් කරනවා හිතෙනවා මම මෙතෙක් කල් ආවෙත් මගේම තනි ශක්තියෙන් නිසා මම ඉදිරියට යන්න ඕනෑ කියලා අපි මේ මේ සිංහ પરම්පරාවේ බලු પરම්පරාවේ නෙවෙයි කියලා දුවර කල්පනා වෙන්න පටන් අරගන්නවා. ඒක අන්තිමට ඇත්තටම මේ තමන්ටම තමන් ආලෝකයක්, තමන්ටම තමන් පහනක්, තමන්ටම තමන් ජීවිනක් වඩපත් කරගැනීමේ මූලික වැඩපිළිවෙල. ඔය ලෝකේ තියෙන අනිකු සෑම දෙයක්ම කරන්න හදන්නේ ඒක සඳහා බාහිරේ කවුරු හරි ඉස්සරහින් තියාගන්න. මම නොකියනවා නම් හොඳයි නමුත් කියන්නේ ඔය සර බලධාරී දෙවියන් වහන්සේ තමයි ඔකට හැම එකටම ගන්න දේ. උන්වහන්සේ අතේ වැඩේ තියෙන කිව්වට පස්සේ අපි පචයි. අපේ ශක්තියෙන් කවදාකවත් පිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවනම් ඇත්තටම හොඳයි. මං හිතන්නේ මං වගේ මිනිස්සුන්ට කවදාවත් තරහ වෙන එකක් නෑ මෙහෙම කිව්වයි කියලා. මොකද උන්වහන්සේලාගේ නෑ එහෙම අදහසක් මේ උන්වහන්සේලා පෙනී සිටු නිසා මිනිස්සු නරුමියෝ බාටපත් කරන මිනිස්සු තව කෙනෙක් මත යැපෙන පුද්ගලෙක් බාටපත් කරන්න මං හිතන්නේ ලෝකෙට පාළ වුණයි කියලා. නිසා අපි කල්පනා කරන තියෙන මගේ සර්ව බලධාරී දෙවියන් ආසේ මමමයි. කාටවත් බෑ මට උදව් කරන්න මමමයි කරන්න දෙන්නේ. අනික්යත්ව ඉතින් අපිට පේන්ට් ඉස්සරහින් ගමන් කරනවා, පස්සෙන් ගමන් කරනවා, පෙරහැරේ යනවා මිස මට වෙන කායිමත් උදව්වක් නෑ. උදව්වක් බලාපොරොත්තු වෙන්නත් බෑ. සර්වඥාන්සෙත් කිව්වා නම් මට බෑ උඹලට උදව් වෙන්න කියලා. ඉතින් අපිට වෙන කාගේ සරණද? Tamange සරණ පමණයි. ඒ නිසා අපි ඉන්නේ වටිනා පාරක. අපි ඉන්නේ වටිනා වීතියක. එන්නේ එකේ ගමන ගමන වීති පච්ච වේකනතා කියලා ආචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. මේවා ආචාර්ය මත තමයි. නමුත් ඒක මේ හරි හැටියට දාගත්තොත් හොඳ ගැම්මක්, හොඳ ශක්තියක්, හොඳ පන්නරයක් එනවා. ඒක මේ ඩුප්ලිකේට් සෙකන්ඩ් හෑන්ඩ් නෙවෙයි. ඔරිජිනල් එකමයි. මොකද Taman ඇති කරගත්ත එක. ආන්න ඒක දිගින් දිගට දිගින් දිගට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නකොට කවදාකවත් අපි කායිමත් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි අනුන්ට නිකන් බොරුවට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. Taman තේරුම් අරගන්න ඕනේ Taman අතේ හෙල්ලුවොත් Tamange කට හොල්ලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ වටිනා වීතියක බව නිතර සිහිපත් කරනවා සඳහන් කරන්නේ ගමන වීති පච්ච වේකනතා. ඒ වගේම දායකානම් මහප්පල කරණේන පින්ඩපාත පච්චය පච්චය පච්චායනතා කියලා තියෙනවා. අපි මේ කන බොන දේවල් වලට නම්බු වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් නම් අපි ජීවපදයේ තන්නේ කරම කායින් හරි යැපෙනවනේ. අපිට කියලා තියෙන්නේ පරපටිපද්දාමේ ජීවිකාති අභින්නම් පච්ච වේකිතබ්බා. අපේ මුළු ජීවිතේ අනුන් හා බැඳිච්ච එකක් බව නිට්ටරෝම සිහිපත් කරන්නේ. මේ ඇඳගෙන ඉන්න සිවුර, විලිවහ ගන්න සිවුර කවුරු හරි පූජා කරපු එකක්. උන්දලා මේ ලේ නෑකමටවත්, බයටවත්, ආදම්බ ආදායම්පත් දෙන්නේ දහස් වෙන්නවත්, පුරාජේරුටත් පූජා කරන්නේ නෙවෙයි. අනේ මේව ඇඳගෙන මේ ස්වාමීන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරත්වා කියලා තමයි පූජා කළේ. ඉතින් ඕක ඇඳගෙන අපි වෙන විලිලජ්ජ නැති වැඩක් කරුවොත් කවදාකවත් මේ පූජා කරපු අයට මහත්ඵල මානිසංස වෙන්නේ නැහැ. ඒ වගේම පින්ඳ පාත හැන්දක් බෙදෙනවා. අපිට ආරාමයක් සේනාසනයක් හදලා දෙනවා. බෙහෙතක් කිරිකක් පිට කරක් පූජා කරනවා. ආන්නේ පූජා කරන ඇත්තන්ගේ අර්ථය මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි මේක ඇඳගෙන මේ යුද්ධ පෙළ පෙරමුණකට ගිය සෙබලෙක් වගේ සටනේ ජය ගන්නවා. ඔය මේ අශෝක අධිරාජන් වහන්සේගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා තිස්ස කියලා. ඒ අශෝක අධිරාජන් වහන්සේගේ කාලේ මේ ශාසනයේ ලොකු පුනර්ජීවනයක් ඇති කරගත්ත පස්සේ ඇත්ත පැවිදි වෙලා තියෙනවා පැවිදි වෙලා ගාතාවක් කියලා දෙනවා අහම් බන්දාමි සන්නාහං පවිසිස්සාමි කානනං අපපජ්ජිත්වා අපපත්තිත්වා නිබ්බාණං න පවිහිස්සාමි කානනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම රිංගනවා කැලේට මේ නිවන ලැබලා මිස මම නැවතෙන්නේ නැහැ එළියට මේ සන්නාහය කියලා අදහස් කරන්නේ ශූරයි මේ සන්නාය බැන්දි කාටවත් යටත් වෙන්නවත් මගදී අතාරින්නවත් නෙවෙයි. යනවා දිගටම යුද පෙරමුණට යනවා වාගේ අපි මේ කන කෑමට අපි මේ ඉන්න සීනාසන වලට අපි මේ අඳින ඇඳුම් වලට සෑම දෙයකටම අපි හිතන්න ඕනේ මේවා අපිට මේ භාවනා භාවනා කරන නිසා අනිත්‍යත්ව පූජා කරපු දේවල් ඒ පාවිච්චි කරපැත්තට මහාන්ඵල මහානිසංස වෙන්න නම් අපි බණ භාවනා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත තමයි මම ඊයේ මතක් කරේ. ඊව සමාජ මෛත්‍රික ඇත්තටම මේ ත්‍රිකල එනකොට මම ගිහි වෙනකොට නවසීලන්ත ජාතික මහත්ෙක් ආවා. ඒ මහත්ය මෛත්‍රිකෙන් ඉස්සලා නිසන්වනේ ගොඩක් කල් හිටියා. ඒ මහත්ය සුමාන දෙකකට ඇවිල්ලා වාඩි වුණා. මේ භාවනා කරන්න ආවා. මම ඉතින් දිගටම නතර වෙන අදහසින් තමයි ආවේ. ඇවිල්ලා දවසක් විතර යනකොට ඒ දවස්වල අපිට පින්න පාත යන්න නැහැ ගිහියෝ. බාස්කට් දෙකක් එවනවා උඩට. උදේට මේසෙ ඇරලා තියෙනවා දවල්ට බාස්කට් එක. ඊට පස්සේ මේ බාස්කට් එකේ තියෙනවා තුන් දිනකට විතර කෑම. ඕනේ තරම් ඉතින් ඒක කෑමෙන් අලයාටුවක් මොකක්වත් නැහැ. පහුවේ දවසේනකොට මේ මාන්තරේ මට දෙන්නට මේක බාස්කට් එකක වෙලාවකුත් තියෙනවා. ඉතින් මම දවසක් ගිහිල්ලා වෙලා මම ඇහුවා දැන් නිල්ලඹදීත් අපිට එච්චරම සුදු සුදුසු ආහාර හම්බ වෙන්නේ නැහැ. තියෙන විදිහට යපනේ. දැන් මේ ආහාර කොහොමද ඔබට යපෙනවද ගැලපෙනවද කියලා. ඒක තමයි මම මේ කල්පනා කරගෙන ඉන්නේ කිව්වා. මම මොකද කියලා? මම මෙව්වා කාලා මෙව්වට කවදා ණය ගෙවන්නද කිව්වා. මෙච්චරම මේ මිනිස්සු මට මේ විදිහට පූජා කරනකොට මම දැන් දවස් 3යි මට පුදුමාකාර මේක අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙන කියලා. මේක බටහිර රටවල නිතරම සිද්ධ වෙන දෙයක්. මොකද ඒත් කවදාකවත් ඔය නිකන් දෙන දේවල් පිළිබඳව අදහසකුත් නැහැ නිකන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නද? මම දැන් ගිහිල්ලා මාසයක්වත් අඩු ගානේ සායි බබා සෙන්ටර් එකේ ශ්‍රම දාන කරනවා කියන්නේ. ඒක හැවට දරන්නේ නැහැ. තමයි බණ භාවනා කරන්නේ නැත්තම් කවදාකවත් දරන්නේ නැහැ. මේ මේ මේක මේ නරකක්වත් මේ කෙලෙසයක්වත් නෙවෙයි. ඒක කෙරෙන්නේ කරන්න බෑ. එතන එතන ගෙවන්න ඕනේ. එතන එතන ගෙවන්නේ මොකෙයි? අපි ගෙවන්නේ අපේ සීලේ. අපි ගෙවන්නේ අපේ සමාධිය, අපේ ප්‍රඥාව. ඉතින් සීල සමාධි ප්‍රඥා නිකන් හම්බ වෙනවද? භාවනා කරන්නේ. හිත යොදන්නේ නැතු. ඒ හිත යොදන යොදන චිත්තක්ෂණය පාස අර දීපු දායකයන්ට මහත්ඵල මහානි සංසීද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. අනිත් එකේ යත් අපි වෙන මොනවා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නිසා ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ ආරණ්‍යයකට එනකොට නැත්නම් භාවනා මධ්‍යස්ථානට යනකොට මේ මුදල් අතාරිනවයි කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. අතහැරපු වෙලාවෙ ඉඳලා අපි හංගන්නේ. කවුරු හරි ඉඳන් බතකින් තමයි, කොයි හරි තැම්බෙන බතකින් තමයි යපෙන්නේ. ඊට පස්සේ ඒවා කාලා. ඊට පස්සේ ඒවා මේ කාම භෝගයේ පිණිසක්වත් වෙන කවුරු හරි යටපත් කරන්න, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇති කරන්න නෙවෙයි. ඒවා නැති කරන්න කටයුතු කරනකොට පුදුමාකාර ගනුදෙනුවක් එතන මෙතන සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් වීර්යයෙන් ඒ වගේ වෙනකොට <clears throat> හිතන්න එපා මේ මිනිස්සු විතරයි සැනසෙන්නේ කියලා උඩ ඉඳලා බලන දෙවියෝ සැරසෙනවා. බ්‍රහ්මියෝ සැරසෙනවා. අනේ මිනිස් ලෝකෙ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. එක එක් පැත්තකටලා තම තමන්ගේ වීර්ය කිරන වෙලාවේදී තව කෙනෙක් ඇවිල්ලා ඌට කන්න බොන්න දෙනවා. ඒක ආශ්චර්ය දේවන්නේ ලෝකේ ඒ තරම් හොරකම් කරන ලෝකෙක මේ වල සිද්ධ වෙනවා. ඒ තරම්ම සතුන් මරණ කාම මිත්‍යාචාර කරන ලෝකෙක නන්නා දුන්න කෙනෙකුට බත් දීලා වඳිනවනේ අනේ මේක කාල ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කියලා මේක බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් මිස වෙන්න පුළුවන් දෙයක්ද ලෝකේ ඥානරාම ස්වාමීන් කියනවා අනේ අපිට බුදුහාමුදුරෝ දීලා දෙන බුදුම හිඟන කමක් කියලා. දීලා වඳින හිඟන කමක් තියෙනවා. අනික් කම් ගන්නට දීලා ඵලයන් ඵලයන් කියලා කියනවා. මේක දීලා වඳින හිඟනකමක් අපිට හම්බෙලා තියෙන්නේ පිටු සිඟා වඩින එක තමයි කරන්නේ හැබැයි සක්විත රජ කෙනෙකුට වැඩිය සලකන ගතියක් අපිට තියෙනවා ගෙදරකට ගොඩ වුණොත් ගෙදරේ මිනිස්සු බිම වාඩි වෙනවා අපිට ස්වාමීන් වහන්සේ කියලා කියන මොකටද මේ තට්ටෙටයි හිවුරටයි නෙවෙයි ඒ දෙකක් තියෙනවා ඒවල සංකේත විතර නමුත් උන්වහන්සේලා මේ දේකොල්ල බණ භාවනා කරනවාද කියන නම නෙමෙයි ඒකී ඒක ගිහියන්වත් ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන් මම දැකලා තියෙනවා ඇත්තටම මගේ ජීවිතයේදී ඒ විදිහට තම තමන්ගේ බණ භාවනා කරන ගිහියත්ෝ කිසිසේත්ම මොන විදිහක ගඳෙන්වත් රසෙන්වත් පාටෙන්වත් හොයන්න බෑ. මුත් ඒත්තු තැනකට ගියාට පස්සේ ඉබේම තිරසනුම් පවා. ඒ ඇත්තන් කෙරේ සලකන සැලකිල්ල දිහා බලනකොට හිතනවා මොන බාධාවෙන්ද මේ පණිවිඩය යන්නේ කියලා. ඒත්තු නිතරම සතියෙන් ඉන්න එක විතරයි කරන්නේ. ඒක තමයි මේ ප්‍රධානම දේ. ඒකට සහ නිතරම වීර්ය කරනවා. නමුත් නන්නාඳුන කෙනෙක් ගාවට ගියත්, මුස්ලිම් මිනිසෙක් ළඟට ගියත්, කතෝලික මිනිසෙක් ළඟට ගියත්, තිරිසනෙක් ළඟට ගියත් අමුතු වාතාවරණය කිබීම කොට නැගෙනවා. ඒක මේ භාෂාවකින් හෝ විධානයකින් හෝ රාජානකින් කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්ය කරනකොට ඒ වගේ අපි නොදන්න විවිධාකාර භාෂාවල් වලින් විවිධාකාර මනුස්ස තල, බ්‍රහ්ම තල, දේව තල වලට මේ පණිවිඩය යනවා. ඒ නිසා අපි අපි හිතපු තාලෙට තරම් සුඛෝපභෝගී යාන වාහන නොලැබෙන්න පුළුවන් හිතුව පැතු ආහාර නොලැබෙන්න පුළුවන් ඒ ආභරණ ආයිත්තම් කට්ටල නොලැබෙන්න පුළුවන් සැප යාන වාහන ගෙවල් දොරවල් නඳ කුපිටු කොට නැති වෙන්න පුළුවන් නමුත් මේ ගත කරන චිත්තක්ෂණයක මේ වීර්ය වඩන චිත්තක්ෂණයක තියෙන මේ දාය දාන දෙන නැත්තන් ලැබෙන ආනිසංස දිහා බලනකොට මහා පුදුමාකාර ආශ්චර්යයක් මෙතන සිද්ධ වෙනවා ඉතින් ඒවා අපි නිතරම කල්පනා කරනවා මේවා කල්පනා වෙන්නේ නැහැ සතිය හෝ මෛත්‍රිය දෙක නැත්තම් සතිය මෛත්‍රියෙන් තොර හිත කළු කලක් වාගේ. හරිය ගොරෝසුයි. දුන්න දේ මදි කියන. දුන්න දේ ඇද බලනවා. දුන්න දේ අඩුපාඩුකම් කියන එක තමයි මෛත්‍රිය සතියක් නැති හිත. අනික් මේ මෛත්‍රියෙන් හෝ සතියෙන් මෙලෙක් වෙච්ච හිතට මුළු ලෝකෙම පේන්නේ මම මේ භාවනා කරනවට මට උදව් කරන්න තියෙන ලෝකයක් කියලා. මම මේ බණ භාවනා කරනවට මට උදව් කරන ලෝකයක් කියලා තමයි පේන්න පටන් ගන්නේ. විශේෂයෙන් මම දන්නේ ඔය නිසන් වනේ ඇතුලේ ඉනකොට මේ වගේ තැනක ඉන්නකොට පේන්නේ නම් හැම වෙලාවෙදීම පුදුමාකාර මේ සත්පුරුෂයන්ගේ ඒ සඳහා ඇති මේ නැමියාව ඒ සඳහා තියෙන මේ ශිවපස පූජාව දිහා බලනකොට ආශ්චර්යවත් වැඩක් නේද රාජ රට ඉතාමත්ම දුෂ්කරයි කෑමකට බීමකට ඇඳුමකට පැළඳුමකට පුදුමාකාර මිලක් වියදමක් තියෙනවා. නමුත් බලන්න කිසිම අඩුපාඩුවක් පේන්න තියනවාද කියලා. මේ මූලික අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ විදිහට හම්බ වෙන්නේ ඒ බුදුහාමුදුර ඇති කරපු අනසකනම බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානෙදී අපි ඒ පාරේ යනවා අපි ඒ වැඩ කරනකොට අපි හිතන්න ඕනේ ඒ බුදුන් පූජා කරුවා වගේ ධර්මයට පූජා කරුවා වගේ සංඝයාට පූජා කරුවා වගේ යත්තන මහත්ඵල මානසංශ වෙන්න නම් අපි මේ ಗುಣ වඩන්න ඕනේ. ඒ ಗುಣ වැඩෙන්නේ නැහැ මේ වීර්ය ශක්තිය නැති නිසා අපි මේ දායජ්‍ය මහත්ඵල කරණේන පින්නපාතා පචායනා කියලා හරි ලස්සනයි මේ වචන යොදන හැටි. මුදේක ගැඹුරට බහලා බලනකොට තමයි තේරෙන්නේ පොඩි නෑ වැඩේ. මහ බරපතල වැඩකට අපි මේ කරදී උරදී කටයුතු කරන්නේ කියලා හිතනකොට අනේ හෙට මීට වැඩි විදිය කරන්න ඕනෑ කියලා අර කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම තියෙනවා සත්තු මහාන්ත පච්ච වේකනතා. අපි මේ අනුගමනය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙසේ එසේ කෙනෙක්. බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට කිලෝරක් කරන්න බෑ. මම දන්නේ ඒ ඔය බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලට එච්චර මෙලවන්නේ නැහැ මේ බුදුගුණ භාවනාවට. නමුත් සමහර වෙලාවට පැය භාගයමාරේ විස්තර කරනවා මේ ਸਰවඥාන්සිකේ තියෙන විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නැති තියෙන විශේෂතා. උනාසේවක් ගන්න ඇත්තටම මම දන්නවා පොත්පත් වලින් තමයි ਸਰවඥාන්සිකේ තියෙන හේතු සම්පදා, ඵල සම්පදා සත්තුපකාර සම්පදා කියලා කරුණු තුනක් මතු කර ගන්නවා. සමහර වෙලාවලට ධර්මදේශනවලදී ඒක පුදුම ඕජාසහිතයි. උන්වහන්සේ සඳහන් කරනවා අපේ සරුවච්චන් වහන්සේ හැම පූජාවක් ලබනද ධර්මයක් අවබෝධ කරගන්න ඕනම දෙයකට අවශ්‍ය කරන මූලික හේතු අතින් සම්පූර්ණයි. ඒක කියන හේතු සම්පත්තිය අතින් උන්වහන්සේ පිළිගන්නවා. ඒක තමයි උන්වහන්සේ පාරමිතා පුරණයි කියලා. ඒ පාරමිතා පුරණ කාලේ කිසිසේත්ම නිවන් දකින්නම නෑමයි කියලා හිතාගෙන මම මෙයාට නිවන් දකින්නෙම නෑ කියන අදහස ඇතුව නිවන් දැක්කටත් වැඩිය කෙනෙක් කරන විදියට පුදුමාකාර මේ සත්ව කරුණාව හැකියාවල් දිනු කිරීම කැප කිරීම ඉවසීම අනන්ත ප්‍රමාණයක් කරලා කියනවා. මේ මහා කපි ජාතකයේදී විශාල වඳුරෙක් විශාල වඳුරෙක් බොහොම මේ බෝධිසත්ව ගුණ බල සහිතයි වඳුරු ජාතකේ. එතකොට දැකලා තියෙනවා කැලේ ඇවිදින මිනිස්සෙක් මහවලක වැටලයි. ඉතින් ගිහිල්ලා මේ මිනිසා දිහා බලනකොට ඉතින් තේරිලා කියලා කියනවා එහෙනම් මම බහින්න වලට. ඊට පස්සේ ඔබ මගේ කරපිට කොට වෙලා දනිපනි ගාලා කොට වියක්. කියලා කටයුත්ත කරා. කෙරුවට මොකද අර මිනිසයා කර උඩ නැගලා දඟලනකොට හරි වෙහෙසයි. මෙහෙට තමන් ගොඩට එනකොට කලන්තයි. ඊට පස්සේ අර මිනිසයා ළඟ ඒ වැටිලා ක්ලාන්තෙට ඉන්න වෙලාවේදී අරහසප්පුරුෂයා කල්පනා කරාලු දැන් මෙතෙල්ලා ගමට යන්න ගියාම ගොඩාක් දුරයි. දඩේමක් කරගන්නත් වෙලාවක් නැහැ. මීයා කමරාගෙන කෑවොත් හොඳයි කියලා ගලක් අරගෙන තල්ලා තියෙනවා බෙල් ඔළුව. අර ක්ලාන්ත වෙලා ඉන්න බෝසතාන් වහන්සේට වඳුරට කපි මේ වඳුරට කල්පනා වුණා මොකක් හරි බරපතල වැරද්දක් වුණා කියලා උළුවඩල් බලනකොට මේ මනුස්සයා මරන්න දැන් ගලකින් ගහලා පාරට නැගලා පැන්න ගහක් උඩට ගහලා බලනකොට ඔළුව දිගේ ලේ වැක්කෙනවා. ඒ වුණාට එච්චර මැරිලා නැහැ නමුත් 100 තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලු මීයා සත්පුරුෂයා දැන් මෙතන ඉඳගෙන ගම දිහා දන්නෙත් නැහැ යන්න දන්නෙත් නැහැ ඒ නිසා මේ මනුස්සයා දැන් මෙතන නොකා නොබී මැරෙනවා ඒකවල මනුස්සෝ සත්පුරුෂයි කරපු වැඩේ හරි නැහැ ඒනොට මම මේ පාර පෙන්නන ගමට යන්න මගේ ඔළුවෙම වැටලා ලේ පාර දිගේ වරින් කියලා ගහින් උඩින් උඩින් ගියාලු ළඟම තියෙන ගමට මේවා කෙරුවේ හොඳටම දන්නවා ඒක අපි જાතේ කාදාකත් නිවන් දකින්නේ ඒක බෝසත් ගතියනේ ඒ කියද්දි මේවා කරනවා නම් අපිට මේ එන දුක් කරදර දිහා බලන අපි නිවන් දකින්න කියන අදහසත් ඇතුව සමහර වෙලාවට අපි වැඩ කරන්නේ ඊට මීට වඩා කොච්චර කැප වෙන්න ඕනද අප වෙන්න ඕනද කියලා බලනකොට ඒක කියවන්න කියවන්න කියවන්න අපි මේ වැරදිලා වෙන්න පුළුවන් නොදැන වෙන්න පුළුවන් දරුවචනසික ප්‍රමාණ කරන්න අපිට ශක්තිය නැති වෙන්න පුළුවන් නමුත් මේ ඉස්සරහින් තියාන ඉන්නේ කවුද කියන එක තේරුම් අරගන්න. උන්වහන්සේ හේතු සම්පatti සම්පාදනය කරනකොට මනුස්ස හිතකට හිතා ගන්න බැරි විදිහේ කිසිම අඩුපාඩුවක් නැති වෙන එක විතරයි උන්වහන්සේ කල්පනා කරේ මම සාස්ෘත්වේ ලබන්නට, අරියත්වේ ලබන්නට, මාර්ගඵල ලබන්නට අහවලදී අඩුයි කියන්න වෙන්න බෑ. ඒ කරන සෑම තැනකදීම දන්නවා මම මේ ආත්ම නිවන් දකින්නේ නැහැ කියලා. මේක මනුස්ස හිතකට හිතන්න බෑ. මොනේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන එකක් තමයි එහෙව් කරලා ඒ බෝධි සම්භාර පුරණ කාලේ උන්වහන්සේගේ බෝධි සම්භාර පිරෙනකොට වෙන විදිහට කියනවා නම් ඔය නියත විවරණ ලබන්ට මේ දීපංකර සරුවච්චන් වහන්සේ පාදමූලයට වැටෙනවත් ආයෙනකොට උන්වහන්සේ ළඟ මේ හේතු සම්පatti කොච්චර පිළිලා තියෙනවද කිව්වොත් එහෙම තිරසං අවෙත් තිබුණා, මනුස්ස භවෙත් තිබුණා, ඒක රජ වෙලත් හිටියා, හිඟන තත්ත්වෙත් හිටියා හැම ජීවන රටාවක්ම ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්ති කොච්චරද කියලා කියනවනම් මහ පොළොවට අත තියලා අදිෂ්ඨාන කෙරුවොත් මහ පොළොව කම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් බෝධිසත්ත්ව කාලේ තිබිලා තියෙනවා. මේ ඝනකඩ මහ පොළොව සහලවනවා. අත තිබ්බොත් අදිෂ්ඨාන කෙරුවොත් ඒ ධර්මතම හේතු සම්පatti සම්පාදනය කරා. ඒ වුණාට හේ හේතු ඔක්කොම කරුණාව පැත්තෙන් සම්පූර්ණ හේතු සම්පාදනය ඉවරයි. ඒ සරුවචන් පාමුලදී අදිෂ්ඨාන මේ නියත විවරණ ලබනකොට නමුත් උන්වහන්සේ දන්නවා මහා ප්‍රඥාව ලැබුණේ නැහැ. මේ සඳහා දැන් ආය වැඩ පිළිලක් ලබන්න ඕනේ මන් දිවන් ලබන්න ඕනේ බව දන්නවා. ඒකට හේතු තියෙනවා. නමුත් ඒක සාක්ෂාත් කරලා නැහැ. ඒ සාක්ෂාත් කරන්න උන්වහන්සේට සිද්ධ වෙනවා ඵල සම්පත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න. එතන ඉඳලම කල්පනා කරා මම සම්පාදනය කරපු මේ මේ පාරමිතා හරි දැන් ඒවා පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා වශයෙන් අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා සැලසුම් සහගතව ඔය සමතින්සක් පාරමිතා සම්පූර්ණ කරා කෙරුවට මහා කරුණාව මිස මහා ප්‍රඥාව හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලැබලා ඒකට තේරෙන හැම පැත්තෙම පිරිච්ච කලයක් වාගේ. දැන් මේ ඔන්න මෙන්න වැටෙන්න දුඹුක් වෙච්ච gediyak වාගේ. පිරිච්ච අටුවක් වාගේ. සම්පූර්ණයි නමුත් තාම සාක්ෂාත් කරන්නේ නැහැ. අවුරුදු 29 වෙනකම්ම සුද්ධෝදන රජුරෝ දාන්න පුළුවන් දහංගට සේරම දැම්මා. මේ පුතා නතර කරලා සක්විත රජ කරන්න. ඇත්තටම සක්විත රජ කරන්න අවශ්‍ය හැකියාවක් තිබුණා. නමුත් කඩාන පැන්න. පැන්න ගිහිල්ලි වෙලා සම්පූර්ණ හිඟා කන ජීවිතයකටපත් වෙලා ඒ පළවෙනි දවසේ මේ රජගහනුවර බින්දපාත කරලි ඉවර වෙලා පින්ඩපාත එකතු වෙච්ච බත් ටික දිහා බලනකොට බඩවැල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මේ රජස් පරම්පරාවේ කුමර කුමරියන්ගේ පවන්සලින් මැද සඳුන් අඹරමින් දාළවල්දක හිරපු අක්විත රජපැටියා ගිහිල්ලා අර පින්ඩ පාත කරලා අර ගෙදරින් ටිකයි මේ ගෙදරින් ටිකයි හම්බෙච්ච එක දිහා බලනකොට බඩවල් දාගෙන කටෙන් එන තරමටම දරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කල්පනා කරලා තියෙනවා මම මෙච්චර කල් පාරමිතා වල ඉස්සත්මත්ලේ දන් දීලා දරුවෝ පාර දීලා ඇවිල්ලා මේ බත් ටික වළඳ ගන්න බැන්න මට මොන බුදුකමක්ද. කිලෝරක ඉඳලා කොන්ක්‍රීට් මික්සර් එකේ කොන්ක්‍රීට් ගහලා ගහුවා වගේ ස්ලැබ් එක කාගෙන කාගෙන කාගෙන කාගෙන යන එකයි තියෙන්නේ. කලවම් කෙරුවා ගෑ. එච්ච මොනවාක රස මීර පැලිලා මොකක්වත් නැහැ. එතන ඉඳලා අවුරුදු 45ක්ම ටිකටෝම යපුණේ කාගරි ගෙදර කිදිච්ච බත කින්නේ. කවදාකවත් උන්වහන්සේ කල්පනා කරේ නැහැ මට රජසපක් කුරුමයි. අර අප්පච්චි එන්න කියනවා මට කොයිලාකත් රජකම් බාර ගන්න ඒ නිසා මේ මිනිස්සු මට ලුණු මිස් පල්ලා දෙන්න ඕනේ. මොකක්වත් බලාපොරොත්තු නැහැ. හේතු සම්පාදනය කරාට මට ඵල සම්ප්‍රාප්තිය නැහැ. ඊට පස්සේ අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාතියා බලනකොට හේතු සම්පatti තිබුණාට ඒ ඵල සම්පත්තියේ නැතිකම කොච්චර සලකුවාද කියලා කල්පනා කරන ඇත්තටම බුදු වෙන්න හෝ සක්විත රජ වෙන්න පින තියෙනවා. එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණයි. නමුත් සාක්ෂාත් කරන්නේ නැහැ. මේ කාලේනේ මේ පසක මහණුන් පුදුමාකාර විදිහට උදව් කරලා තියෙන ඉස්සර පස්සර යමින් උදව් උපකාර කරමින් උදව් කරලා තිනවා. අන්තිමට නොකානොබි ඇට සැකිල්ලට බහැලා සම්පූර්ණ යණ යන තැන වැටෙන වෙලාවක ඒ කැලේ ඇවිදින ගොපල්ලෝ දැකලා ඇඟට මූත්‍රා කරනවා. මේ මල මිනිහක් කියලා හිතනවා. ප්‍රශ්නේ වතුර වැටෙනකොටලු ඇස් දෙක අරලා බලන්නේ මොකද උනේ කියලා ඒත් මොනවත් ඉල්ලා ගන්න මට මොනවද දීපන් කියන්න පුළුවන් කටහර ගන්න පුළුවන් ශක්තියක් නැති වෙනකොට එක දවසක එතන හිටපු මේ ගොපල්ලි එලිච්චගේ තනියම ඉඳලා කටට කිරි පහරක් විද්දාලු. ඒ ගැල්ලේව කාලා තමයි ඔන්න පණ ඇවිල්ලා ආය නැගිටලා ආවේ. ඉතින් එතකොට ඔය 80ක් ව්‍යංජන දෙසක් මහ පුරුෂ ලක්ෂණ මොනවාක්වත් නැහැ නිකම්ම නිකම් වැහැරිච්ච දර කඩක් වගේ. දිව්‍යවරු දැකලා හිතුවලු ඒත් මලයි කියලා. මිනිස්සු දැක්කත් ඒත් මම. ඉතින් මේ ඒකේ මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් තියෙනක ඇත්තටම කියවන්න බෑ. ඉහි කියලා තියෙනවා කරලා තියෙන සේරම කර කියලා තියෙනවා. බුදු කෙනෙක් මිනිස්සෙක් මෙව වින්දද කියලා හිතා ගන්න බැරි තරම් පුදුමාකාර தত্ত্ব විස්තර කරනවා. ඒක දැනගදී කියලා තියෙනවා මේ පිරිස කැමති වෙන්නේ නැති මේවා මම කියනවට අසුචි පහ කරලා කොන්ද නමල දිවෙන් පසබැතලේව කාලා දෙනවා. පුළුවන්ද කියලා බලන්න. මේ පැත්ත බඩ අත ගන්නකොට පිටපැත්තලුව අත ගෑවේ. හැම මේම අත ගන්නකොට මයිල් ටික සේරම ගලවලා යනවා. විශේ මොනවාක්වත් ඉතුරුලා නැහැ. මේ කොච්චර සෙල්ලම් කරුවත් දැනගත්ත මට හේතු සම්පatti සේරම මේ කායේ සම්පත් නමුත් ඵල සම්පatti නෑ. උන්වහන්සේ දිගටම උත්සාහ කළා තමයි මේ බුදු වෙන තිසර දවසේ රාත්‍රී ධානාපන සති දීත දාලා ඉන්ද්‍ර විද්‍යාපද ප්‍රාප්තිය සිද්ධ වුණා. එතකොට උන්වහන්සේ හේතු සම්පatti ඵල සම්පatti කියන ආඩේ වුණා. නමුත් උන්වහන්සේගේ වැඩේ සම්පූර්ණ නැති බව තේරෙන උන්වහන්සේට සත්තුපකාර සම්පත්තිය කියලා කාට හරි මේ ලෝකේ එකෙකුට මේ ධර්මයේ තේරුම් කර දෙන්න අවශ්‍යතාවය ඇති වුණා. එතන ඉඳලා කොච්චර දෝ දුර දිග ගියා බරණසීසි පතනෙට ගියාට පස්සේ පස්වක මහන්න මොනවද කිව්වේ රජ පෙරපුලින් ඇවිල් ඉවර වෙලා මාන වෙලා තපස් පුරන ගානන් අපි සැලකුවා පස්සේ ඔන්න කාලා තර වෙලා ලස්සන වෙලා දැන් අපි ළඟට එනවා අත්පාම ඉවර ගන්න අපි ඌව කරන්න කැමති නැහැ ඔයත් එක්ක ඔයා ඕන දෙයක් කරගත්තා වයි කියලා ඈත තියාම කතිකා කරගත්තා ළඟට එනකොට කිව්වා නෑ නෑ ඔය එන්නේ මේ රජ මට්ටමින් අපෙන් උදව් ගන්න එව්වා ඉවරයි අභියෝමාන වේලා බානවන කරන කාලේ කිව්වා දැන් ඔයාලට ලෑස්ති නැහැ කියලා. ඒකෙන් බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඉතින් උන්වහන්සේ එතන ගිහිල්ලා වාඩි වුණාට පස්සේ නමුත් ඒ අත්තන් අර හේතු සම්පත්‍ති බල සම්පත්‍ති වල තෙද නිසා ආසනයක් දීලා පයසෝදෝල වාඩිලා කියනවා පොඩ්ඩක් කට්ටිය නම් වාඩි වෙන්න බණ අහන්න කියලා. මොන බණද ඔයයි මයි අපි ඔකම එකම මචන් ලැබුවා බණ අහන්න අපි ආලුවෝ. අපි බණ අහන්න ලෑස්ති නැහැ. ආවුසෝවාදෙන් තමයි බුදුහාමරණ කතා කරේ. තරවචන්සේ ආයෙත් tempත් කිව්ව නෑ පොඩ්ඩක්. මම ධර්මයේ දේශනා කරන්න වාඩි වෙන්න. මොන්න බලද යාළුවගෙන් අපිට අහන්න දෙයක් නැලා දෙවෙනි හැරේට ආවුසෝවාදයෙන්මයි කතා කරන්නේ. අපි වාචනෙන් කියනවා මචං. තුන්වෙනි හැරේටත් කිව්වා ස්වාමීන් වහන්සේ මේ කටියට කතා කරලා මම මේ ආව ධර්මයක් දේශනා කරනවා. තුන්වෙනිව දාලත් එකම හය දෙනා ප්‍රතික්ෂේප කරත් පස් දෙනා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා දැන් මේ උපක්‍රමය හරියන්නේ. ඊට පස්සේ කටියෙන් ආලා තිනවා මේ ඇත්තෝ මට මම අර අමාරු දුෂ්කර භාවනා කරන්නට උඟා උදව් කරා. මම හුඟක් භාවනා කරා. හැබැයි මට කවදාකවත් ඕගොල්ලන්ට මම කවදාවත් කියලා තියෙනද අඩු ගානේ ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා. කවදාකවත් ධාතු මනසිකාරයක් මට භාවනා කියලා මම කියලා තියනවාද? ඒකට පස්සේ නම් මූලින් මූල බලාගත්තේ ඇත්ත තමයි කවදාකවත් ඔච්චර ගැඹුරු දඩ භාවනා කරාට කවදාකවත් ඒ කාලේ කියන්නේ නැතිලු. Tamange ගුණයක් කියන්නේ. ඉනිසෙ අපෙන් තවලු මොකද මම එහෙම ඕගොල්ලන්ට නොකිව්වේ? ඒ කටේ තුෂ්ණී භාවයෙන් බලائیں. ඒකළු මට තිබුණේ නැති නිසා. මට ඒක තිබුණේ නැහැ. අද මට තියෙනවා. ඒකයි මම මේ කියන්න හදන කෙනාට අර ගොල්ලන් හිතන මෙහෙම සාමාන්‍ය හෙට්ටු කරන කෙනෙක් නෙවෙයි කියලා තමයි ওই ධම්මචක්ක සූත්‍රයේ අහන්න කන්නේමුයි. ඒ කන්නමුවට පස්සේ තමයි සරුවචනාංශේ ඒ දුවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා කියලා ඒ අන්ත දෙක තුලින් හරියට යන මධ්‍යම ප්‍රතිපදා කියලාසේ ඉස්සිස්සලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියනවා කියමි මේ ලෝකේ පහළ වෙන තාක් සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ වෙන සුළුයි කියලා ධම්මචක්ෂුෂේ පහළ වුණා. එදා සර්වඥන්සට පුදුම සතුටක් ඇති වුණා මේ ලෝකේ මිනිස්සය එක මිනිසෙක් සෝවාන් වුණා. එදා තමයි ඉස්සල්ලාම උදාන ගාතාව කිව්වේ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා. ඇත්තටම මම දකින්නේ මොකද්ද? කොණ්ඩඤ්ඤාමඳුර තමයි බුදුහාමුදුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරුවේ. කොණ්ඩඤ්ඤාමතු ආબોධ කෙරුවේ නැත්නම් බුදුහාමුදුර නිකම්ම නිකම් බුදු. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? තමන් අවබෝධ කර දේ තව කෙනෙකුට අවබෝධ කිරීමේ ශක්තිය ඇති උතුමන් වහන්සේ. එහෙමනම් කවුරුහරි අවබෝධ කරන්න ඕනේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි ඒකට දක්ෂයා වුනේ. එදා ඉඳලා අවුරුදු 45ක් කවදාකවත් රැයට පය දෙකට වැඩි නිකා ගන්න තුව අර සත්තුපකාර සම්පත්තිය පවත්වපු හැටි දිහා බලනකොට උන්වහන්සේකර හේතු සම්පත්තිය ඵල සම්පත්තිය වල තියෙන වටිනාකම සමබර භාවය කිසිම කිසි සාස්ත්‍රයකට හෝ බුදු කෙනෙකුට හැර විසි කෙනෙකුට සම කරන්න බෑ ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ වඳින්නේ අපි මල් පූජා කරන්නේ ගාථා කියන්නේ උන්වහන්සේගේ වචන අනුගමනය කරන්නේ උන්වහන්සේට හේතු සම්පත්තිය ඵල සම්පත්තිය සත්තුපකාර සම්පත්තිය කියන මේ තුනෙන් සම්පූර්ණ වෙච්ච උතුමන් වහන්සේ නම. අද ලෝකයා දිහා බලනකොට කිසිම හේතුවක් සම්පාදනය කරන්නේ නැතුව മന്ത്രിතුමාගේ ලියුමටයි දිව්‍යඥාන්තයේගේ ආශිර්වාදයටයි අරකටයි මේකටයි අරවා මේවා ඉල්ලන මනුස්සෝ දිහා බලනකොට පේනවා මොන්න තරම් වංචාවක්ද කෙරෙන්නේ ලෝකේ. තමයිලගේ හේතු සම්පත්තිය තියෙනවා නම් තටමන්න දෙයක් නැහැ ඵල ලැබෙනවා. කවුරක්වත් අපිට ආශිර්වාද කරන්න දෙයක් නැහැ. හේතු සම්පාදනය කරන්න බෑ වීර්ය නැතුව. අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව අනේ මට ප්‍රථම ධානය ලැබේවා. අනේ මට සෝවාන් වෙන්න පුළුවන්ද? ඒවා මේ චරිචුරු ගන්න දෙයක් මේකේ නැහැ. ඒකට අවශ්‍ය කරන වීරිය වැඩුවා නම් අනුකුත් ධර්ම හරි ගියා නම් ඒ කාටවත් ආශිර්වාද කරන දෙයක් නැහැ. ඒක හරියයි. ඒක නිසා අපි මේ ප්‍රශ්නයක් වෙනකොට ඒකෙන් පැනලා ගිහිල්ලා වෙන කාට හරි කියලා තටමනවා නම් ඉල්ලනවා නම් මට සති සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤය සම්බොජ්ජංගේ හරියාවා. මට වීරිය සම්බොජ්ජංගේ හරියාවා කියලා කවදාකවත් හිතන්න එපා. මෙහෙම සාසනයක අපි වැඩ කරන්න කියලා. අපිට කවදාකවත් කායෙම ෆේවර් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක බොරු. කෙරුවොත් පමණයි ඒක හම්බ වෙන්නේ. ඒ නිසා හේතු සම්පatti නැතුව ඵල සම්පatti බලාපොරොත්තු වෙනවා නම් සුද්ධෙටම කියන්න පුළුවන් අවස්ථාවාදීයි කියලා. opportunities. එහෙම නැතුව ඵල සම්පatti ලැබිලත් සත්තුපකාර සම්පත්තිය කරන්නේ නැත්නම් කියන්න පුළුවන් ආත්මార్థකාමියයි කියලා. තමන් නවෝද ලැබුව කාටවත් කියලා දුන්නේ නැහැ කියලා. අපේ සරුවචනාසේ මගේ සරුවචනාසේ කවදාකවත් අවස්ථාවාදීකුත් නෙවෙයි. උන්වහන්සේ කවදාකවත් ආත්මార్థකාමී නැහැ. මේ මොකද මේ? උන්වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් සමබර වෙච්ච නිසා. උන්වහන්සේ කවදාකවත් මේ බණ කියලා පිරිසක් ඇති කරන්න ඕන කමක් නැහැ. ලාභ සත්කාර ලබන්න ඕන කමක් නැහැ. පිරිසකින් අන්ධහැර පාව ගන්න ඕන කමක් නැහැ. <clears throat> අපේ බුදුහාමුදුරු මෙහිමයි උන්වහන්සේ රෝණ කරලා තියෙන මේ පිරිසටත් මං වගේම බුදු වෙන්න ලැබේවා කියන අදහස. ඉතින් අපි එහෙව් පාරක ගමන් කරනකොට මේ සත්තුන් වහන්සේගේ මේ <clears throat> ගුණ මහන්ත භාවයේ කල්පනා කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපිට කවදාකවත් අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව මේ ධ්‍යානයක් මාර්ගඵලයක් ආලෝකයක් එහෙම නැත්නම් මොනම ඥානයක්වත් හම්බෙන්නේ පතල වැඩක් නැහැ පතන්න දෙයක් මේකේ නැහැ එහෙම කරලා හම්බ වෙන එකක් නම් ඔය හේතු සම්පatti බල සම්පත් වලින් අවශ්‍යතාවයක් නැහැ සරුවජනන්ද ඒ නිසයි අපි කියන්නේ විද්‍යාචරණ සම්පන්නෝ උන්වංශ විද්‍යාධර්මති සම්පූර්ණයි චරණ ධර්මති සම්පූර්ණයි. ඉතින් අපිට විද්‍යාධර්ම පරධර්ම චරණ ධර්ම සම්පූර්ණ කරන්නේ නැතුව අපිට කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ. කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් හිතන්න එපා. මේක මේ අඬලා, යැපලා, මේ ඉල්ලලා, ප්‍රාර්ථනා කරලා, එහෙම නැත්නම් මේ දන් දීලා, එහෙම නැත්නම් මේ පාරමිතා පුරලා කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ මේ බුරුම සාන්තිය මම දන්නේ ඒක බුද්ධම ගැඹුරකින් කියනවා මේ මහා කරුණාව තිබ්බට වැඩේට බහින්නපයි කියලා. කවදාකවත් ඒක මදි. මහා කරුණාව කියලා කියන්නේ හේතු සම්පatti විතරයි. ඵල සම්පatti ලැබිලා නැහැ. හේතු සම්පatti තිබුණාට වැඩ බැස්සොත් දෙන්නම අමාරු වෙනවා. දෙන්නම අමාරු වෙනවා. අමාරු වැඩිච්ච මිනිහත් අමාරු වෙනවා. යන මිනිහත් අමාරු වෙනවා. ඒ නිසා තමයි මොකක් හරි වැඩකට බහින්න ඉතල හොඳට කල්පනා කරන මම මේකට සුදුස්සද කියලා. සුදුසු නැත්තම් පැත්තකට වෙන්න. කවදාකවත් මේ මාධ්‍ය අවශ්‍යතාවය තියෙන අනේ මොනවා හරි කරන්න ඕන කියලා තක්මුක් වෙලා කොරස් කටේවත් අත දාගන්න බැරුව වැලට බැස්සොත් වෙන්නේ මොකද්ද දෙපැත්තම අමාරු වෙනවා. අනේ බුරුමේ ඉඳලා මේ මාස 18ක් විතර බැනුම් අහලා අහලා අහලා අහලා එපාම වුණා. ඉබාල මං එන්න බඩු පැටලුවා. අඩු පැකලකින් කියන්න විදියකුත් නැහැ ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න දෙන්නේ මොනම දාලකින්වත් ඉන්ටර්විව් කරන වෙලාවෙදි මොනවක් කතා කරනවා ඊපස්සේ සුදු හාමුදුරන්ට මං ගිහිල්ලා කිව්වා සායරෝගෙන් ඉන්ටර්විව් එකක් අන්නේ කියලා ප්‍රයිවට් එකක් පස්සේ ගිහලා බොහොම අමාරු නරගත්ත පස්සේ රායක මේ වගේ ගිහලා කතා කරපස්සේ මොකුත් නැහැ ඉතින් අර සුප්‍රීම කෝට් විනිශ්චයකාරයා වගේ තමයි මොකද කියලා ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි මම යන්න යලා හොඳයි කිව්වා හිටියට වැඩක් නැහැ නේ ඵලයන් කියලා ඊට පස්සේ යන්න යලා ආයෙත් පස්සේ කිව්වා දැන් ගිහිල්ලා මොකද කරන්න හදන්නේ මම ගම මීටිකට තමයි යන්නේ කියලා කමටහන් දෙන්න කියලා. ඔබ <laughs> කමටහන් දෙන්නේ තඹු බාගට තම්බිච්ච අලයක් වගේ ඔක කහපු මිනිහගෙත් බණ්ඩාරක් වෙනවා. කරනවනම් තමයි වැඩේ කරලා යන්න එපා. කිව්වා ඉතින් අය මුකුත් නැහැ ඉතින් අර බැටළුවෙක් දංගෙඩි උඩට ගත්තා වගේ මම ඉතින් කරබන් අහගෙන හිටියා. මොනවා කියන්නේ? ඊට පස්සේ මං කිව්වා එහෙනම් මොකද්ද ඔබ වහන්සේ යෝජනා කරන්නේ? යෝජනා කරන්නේ මෙතන ඉල්ල වැඩේ ඉවර කරගෙන යන්න. භාවනා කරන්න. එහි මෙච්චර කල් භාවනා කරා කියලා ඉතින් ප්‍රතිඵලයක් නැති එක තමයි මට කියන්න තියෙන්නේ. සායලු කියන්නේ ප්‍රතිඵල ඕනේ නැහැ. කෙරුව එක ඇති. ඒක කියන්නේ එච්චරයි කියන්නේ. නිසා තමයි ඉන්නෝ. ඒ සුදු ආමුදුත් මොන දිහා බැලුවා ඉතින් මම ආයෙ ගිහලා බඩු ඉහළ දාලා ඉතින් ආයෙත් අවුරුදු දෙකක් විතර හිටියා. ඊට පස්සේ අතන තුන් සැරයක් බඩු පැක් කරා මම. තුන්වෙනි සැරේ බඩු පැක් කරලා මම යනකොට සුදු ආඳුරෝ පුංචි පොල්ලතු කුටියක හිටිය පොල්ලතු මේ පැත්තේ තියෙන මේ දී වලින් හදන කුටිය වගේ ඒ කුටිය වකුරු දල කඩනවා. අන්දරේ විතරක් දාගෙන මත් දාන්නේ. ඊට පස්සේ මං ගිහලා කිව්වා විවේකානන්ද සාංශට මෙන්න මට්ටම් දැන් බෑ මම යනවා. ඒ හැරලා බල්ලි වල කිව්වා දැන් තුන්වෙනි දරේ නේද කියලා ඇහුවා. මම කෝ කියලා. මම 100 දරයකට වැඩි ඕක කරන්න ඕක අමතක කරලාද කියලා භාවනා කරන්න කිව්වා. කිසිම කිසි විදිහකට මේ උහුරතල් කිරිලක් ආශිර්වාද ගැනීමක් මොනවාක්වත් නැහැ. ඔබ භාවනා කරොත් උඹට ඵල තියෙනවා. ඔබ දුක් විඳුත් ඒ තරමට ඔබ පන්නරේ හිටියේ. ඒක මේ මම නිසාවක්වත් දුර වෙනසක්වත් මම කරන්න යන්නේ. ආ මේ විදිහට ඒ ඒ සුදුසුකම් ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවා නම් මේ ශාසනය මෙච්චර විලෝපණය ඉන්නේ නැහැ. මේක හිතන්නේ මේ අසවල් ගුරුවරයා ගාවට ගියාට මට ආශිර්වාද ලැබෙයි. නැත්නම් අසවල් දීයෝ ගාවට ගියාම හරියයි. නැත්නම් යපලා ඇඳලා යහපු වෙලා ගන්න පුළුවන් කියලා. මොකක්වත්ම නැහැ මේ ශාසනය. මේකේ තියෙන තනි කර හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා සරුවචන්හන්සේ පිළිහිටපු ආදර්ශය පමණයි. අපි මේ පාරේ යනවා නම් අපි නිතරම කරදරයක් දුකක් බාධාවක් ආවට පස්සේ කල්පනා කරන්න ඕනේ මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ගෝලයක් වශයෙන් දුවක් වශයෙන් පුතෙක් වශයෙන් මට පැකිලෙන්න පස්ස ගහන්න පසුබහන්න හේතුවක් තියෙනවා. හේතු වෙලා අපි යන්න හදන්නේ කොහාටද? ආහා නිතින් මේ සාස්ෘණ වහන්සේගේ තියෙන මේ ಗುಣ ටික සිහිපත් කිරීම ඒක නිකන් ටොනික් ඉෆෙක්ට් එකක් තියෙන විටමින් B B වගේ ඒක මතක් වෙනකොට කවදාකවත් අතාරින්න හිතෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරු කරපු කිසි වැඩක් ලෝකේ වැරදුනෙත් නැහැ, පෙරදුනෙත් නැහැ. මොකද හේතුව උන්වහන්සේ හේතු සම්පාදනය වෙලා නැත්තම් ඒ වැඩේට අත තියන්නේ නැහැ. Tamange හේතු තියෙන්නත් ඕනේ, ලබන කෙනාට හේතු තියෙන්නත් ඕනේ. ඉතින් උංගව දෙනෙක් අහනවා මොකද සරුවචනංශ මේ අඟුලිමාල බේරන්ට 999ක් කපනකම් හිටියේ. ඇයි මුල් එකන කපනකොටම නිවන් දක්වන්න බැරි වුණේ මොකද? එහෙම නැත්නම් මේ ශාක්‍ය වංශේ මෙච්චර විනාශ වෙනකම් මොකද බුදුහාමුදුරුවෝ බලන්න හිටියේ? ඒවා බුදුහාමුදුරුවෝ දන්නම හේතු සහ ඵල අතර වෙනසක් මිසක් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික නීතියට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. උන්වහන්සේ බලන්නේ මේ විච්චර විලෝපන තියෙන ලෝකෙ මෙච්චර අකල් මරණ සිද්ධ වෙන ජාති දරා දුක්ඛින් ලෝකෙ එක එක හරි සත්‍ය අවබෝධ කරනවා පයින් හරියනවා. වයින් හරි ගිහලා මේ මනුස්සයා ගොඩ දාන්නේ මොකද්ද? යාට හේතු තියෙනවා. Taman වහන්සේට තේරෙනව කරන්න ඕන වැඩේ. ඒ දේ කරනවා මිසක් මැජික් පෙන්වන්නවක්වත් ආසයන්තවත් වතුර යවිදින්නවක්වත් උන්වහන්සේට ඕන කමක් නැහැ. නිසා අපිත් බණ භාවනා කරනකොට හිතන්න ඕනේ අපිත් මේ ඵල සම්පදා වශයෙන් මොකක් අරමුණු කරගෙනද මේ කරන්නේ? මේ ඉක්මනට ලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාන්තේම අපි අපිට වටා ගැනීමක් කරනවා. ඒක අවස්ථාවාදී. ඒක අපිට තරම් වෙන්නේ. ඇත්තටම ආධුනිකයෝ එහෙම හිතනවා. නමුත් පහු වෙනකොට තියෙනවා එකට එක සම්බන්ධතාවයක් මිසක කවදාකවත් මේ ශාසන ගමනේ ෆේවර්ස් නැහැ. මොකද්ද කියන්නේ ෆේවර් එකට සිංහලෙන් කියන්නේ මේ മന്ത്രിතුමාගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. උපන්දන් දීමෙන් ඇති වැඩක් නැහැ. කරපු හැටියට ප්‍රාණ විතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒකට හොඳම ආදර්ශය සරුවච්චන් වහන්සේ ඒක මේ ගුරුවරු සඳහන් කරලා තියෙන්නේ සත්තු මහාන්ත පච්ච විකත. අපේ මහාන් තත්ත්ව වූ සරුවච්චන් වහන්සේ ප්‍රතිවේක්ෂා කරගෙන යනවනම් එතකොට තමන්ට පුළුවන් වෙනවා කවදාකවත් පසු නොබා දිගට ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම මේ අපිට ලැබිච්ච ශාසනය අපිට ලැබිච්ච මේ සරුවත්න ශාසනයේ අයිරානික බුශ්‍රී සද්ධර්මයේ දිහා බලනකොට අපිට ලැබිච්ච විශාල දායාදයක් තමයි මේ ධර්මයේ අපේ సంతානගත කරගන්න තියෙන අවස්ථාව. ඒක නොකර මේ කෑමට, බීමට, රූප බලන්ට, සද්ධාහන්ට, අරමේව කරන්ට, අර වටිනා සද්ධර්මයෙන් වෙන දෙයක් කරන්න යනවනම් අපි මේ රත්තරන් තියදී අසුචිත ගන්න හදනවා. අමාරුයි තමයි මේක හම්බ කරන්න අමාරුයි. නමුත් අපි මේ අපිට ලැබිලා තියෙන දායාදේ දිහා බලනකොට ශක්ති ප්‍රමාණය ඒක දිහාට හැරිලා මැරිලා වැටෙනවා කමන්නේ කියන අදහසෙන් අය කටයුතු කරන්න මේ වීරිය නැතුව බෑ. කුසීතයට බුබ්බඩේර කවදාකවත් කරන්න බෑ. ඒ නිසා සර්වඥාන්තිගේ ශාසනය දක්වන මේ වීරිය දිහා බලනකොට කියනවා විරියස අවන්නවාදීනෝ නාම නත්ති. මේ වීරියට දොස් කියන කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියලා. ඉතින් අපි මේ වැටි වැටි ආණ්ඩා ආණ්ඩා කඳුළු පෙර පෙර යන්නේ ඒ ගමන නම් ඒක අපිටම ආඩම්බරයක් වෙන්න නම් අපි තේරුම් ගන්න ඕන ඒකට වටිනා දායයක් ලැබිලා තියෙන කාවට ගියාට ලැබෙන්නේ නැහැ. ඒක ලබන්න නම් වීර්ය කරන්න ඕන. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තීන මිද්ද විනෝදනත. මේ භාවනා කරගෙන යනකොට උඟාක් වෙලාට සියලු සාරණා සම්පූර්ණ වෙනකොට හොඳ ගුරුවරයෙක් ලැබිලා හොඳ විවේක පරිසරයක් ලැබිලා සීතලට භාවනා කරන්න යනකොට මේ තේරම හොරකම් කෙරුවාගේ නින්දට වැටෙනවා. දත එකක්මක් හරි මధుරයක් හරි ඉන්නවනම් ඉවුව නැහැ. ඒතර මధుරත් එකයි දත එකක්මයි එක හැපි හැපි දොස් කී කයි. හැබැයි නිින්ද නැහැ. ඒ ඔක්කොම හරි ගිය දවසට නිින්ද එනවා. එදාට සියල්ලගේ බිඳලා හොරු ගෙනිච්චා වගේ නිින්ද ආවට පස්සේ අර ලැබපු ඔක්කොම අවස්ථා තුන අන්න ඒක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම හිතේ වීර්ය ශක්තිය ඒ මුසුම් ගතිය තියෙන්න ඕනේ. ඒක නිසා වීර්යවන්ත වෙන්න නම් මේ තීන මිද්ද භාවයේ නැත්නම් මෙතන වැටෙන මේ කුසීත භාවයේ ආධිනව තේරුම් අරගෙන පුළුවන් තරම් කොට වෙන නිසා ආධුනික යෝගාවචරයට ප්‍රධානම සතුර අභ්‍යන්තර සතුර වශයෙන් පෙන්වන්නේ නිදිමත. ඒක නැති කරන්න අපි නිතරම වීර්ය දල්වා ගන්නාලද වීර්යයෙන් නිතර කටයුතු කරන්න ඕනේ. සමති යෝගාවචරයෙන් නම් කියනවා ආලෝක සංඥාව ඇති කරන්නයි කියලා. නිතරම ඇස් දෙක වහගෙන ඉර දිහා දිලිසෙන අහස දිහා බල්ලා බල්ලා ආලෝකයේ සංඥාව ඇති කරගෙන ඉන්දියාගෙන එන වෙලාවේදී ආලෝක සංඥාට හිත යොදන්නේ කියලා. ඒ නැත්නම් විදර්ශනා යෝගාවචර මතක් කරනවා මේ ගේ හොරු කඩාගෙන යන්නයි හදන්නේ. ඔක්කොම පහසුකම් ලැබිලා තියෙන ඕන නින්දට යන්න දෙන්න හදනවා කිය. ඒ නින්දට අවදිභාවයක් ඇති කරගෙන මෙනෙහි කිරීමෙන් නින්ද කඩා ගන්න ඕන. මේකටත් කියන්නේ වීර්ය කියලා තමයි. ඉන්දිය අනිත් පැත්තට කියන්නේ වීර්ය කියලා. ඒ නිසා නිදිමත කතිය තීන මිදිය දුරු කරන්න නම් නිතරම වීර්යවන්ත භාවය අතේ ඇඟිලි ගන්නට තියාගන්න. ඒකත් ඒ වීර්යවන්ත භාවය ඇති කිරීමට ඉන්න ප්‍රධාන සතුර සිහිපත් කිරීමේ මේ තුිනමිද භාවයේ ඒ වගේම තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා කියලා කියනවා අපි කිව්වා සතිය වදන්න සතිමත් පුද්ගලයා ආශ්‍රය කරන්න ඕන අසති පුද්ගලයා අයින් කරන්න ඕන ධම්මවිචේ වදන්න හොඳ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ තියෙන පුද්ගලයා ආශ්‍රය කරන්න ඕනේ මේ අනිකුත් මේ මෝඩ කතා කරන කට්ටෝ අයින් කරන්න මේ වගේ මෙතෙන්දි වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ කුසීත පුද්ගලයන් පරිබාහිර කරන්න ඕනේ ඒකයි මේ කතාකාරයෝ කතාවේ තියෙන භයානකම තමයි තමයි කතා කරන්නෙම වැඩේට පෙළඹෙච්ච නැති වෙලා. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ පුද්ගලයාත් අමාරු වෙනවා අහගෙන ඉන්න මනසත් අමාරු වෙනවා. එක දවසක් ඒ බුරුමින් දැද්දිම සිද්ධියක් වෙලා ඒ එක යෝගාවචරයේ වැඩිම භාවනා කරන වෙලාවේ කාමරේට ලා ඉඳගෙන ඒක කතා කරගෙන. මේ ඡායලුගේ අතටම හම්බ වෙලා පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඒ පුද්ගලයා ආවට පස්සේ වාර්තා කරන්න දෙයක් නැහැ මොකද තියෙන්නේ නිකන් කතා කරගෙන ඉඳලානේ. ඊට පස්සේ කෝ ඔයා ගිහලා බුදිය ගන්නයි කිව්වා. මොකද අනිත් එක්කනට භාවනා කරන්න පුළුවන් කියලා ඒක. කවදාකවත් ඒ හැටව නින්දටවත් එහෙම කතා කරන කියන්නේ ලොකු පිනක් කිව්වා ගිහලා වැත්තකලා බුදිය ගන්නයි කිව්වා. මොකද තව කෙනෙකුට ඒකට කරදරයක්. මේ කතාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්නේ කමාරු විදාන වැඩක්. ඒ නිසා හරියට ගණන් කරන්න දවසකට එහෙම කෙරුවොත් මමත් අමාරු වැටෙනවා. මොකද දවස් රාත්‍රී පැය හතරක් විතර මාත් කතා කරනවානේ. මේ හුදෙකලා මතක තියාගන්න යෝගාවචර වශයෙන් තමන් ආරසා වෙන්න නම් මේ මොකක් ద్వාරේ ආරස කරගත්තේ නැත්නම් ওই වීර්ය කියන මුළු ගඟම මුළු ජලාශයම කඩාගෙන යනවා. ඒ හුදෙකලට ඒ කුසීත පුද්ගල පරිවර්ජනයේදී අර බෝඩයක් ගහලා තියෙනවා එතන කතාව භාවනාවට හතුරෙකි කියලා. ඒ කුසීතයාගේ ස්වභාවය. ඒ හිස් කලේ හෙල්ලෙනවා. සගුණටේ වේලෙනකොට සලසල සල ගහලා සද්දයක් එනවා. හිස් භාවය තමයි. දැන් පුළුවන් තරම් නිස්සද්ද වෙලා ඉන්න නම් එසේ මෙසේ පිනක් තිබිලා බෑ. එසේ මෙසේ වීර්යයක් තිබිලා බෑ. එසේ මෙසේ සත්‍යයක් තිබිලා බෑ. මොකද හොඳට තේරෙන පටන් ගන්න මේ කතා කරනකොට පැය වෙන ශක්ති විශේෂය. ඒකෙන් තමයි විරිය විරිය ආරම්භ බුද්ධල සේවනතා. පුළුවන් තරම් වීර්යෙන් කටයුතු කරන ඇසුරු ළඟ ඉන්නේ කියලා. ඥානාරාම ස්වාමීන් කියන්නේ අනේ මට වැඩ කරන පිරිසක් මැද ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. බැලට භාවනාවට හිත යොදාගත්ත පිටසක් අතර ඉන්න ලැබුණත් කියලා කියනවා. මොකද ඒ තරම් දුර්ලභයි. ඒ තරම් මිනිස්සුවේ මේ පුංචි කාරණා කාපුවම අර තමන්ගේ බාහිර দূරේ පැත්තකට දාලා මේ ලාමක දේවල් වලට දුවනවා. ඒක නිසා එහෙම වැඩ කරන පිටසක් අතර ඉන්න ලැබෙන්නත් ලේසි නෑ. අපිත් ඒ ගන්නට වැඩ කෙරුවේ නැත්නම් අපි ඉබායම කොන් වෙනවා. අපි රහෙන් තල්ලු වෙලා. ඒ නිසා අපි වීර්යවන්ත පුද්ගලයන් අතර ඉන්න නම් අපි ළඟ මේ වීර්ය ශක්තිය ඇති කරන්න ඕනේ. ඒ වගේම සම්මප්පදාන පච්චවේක්ෂණතාව කියලා තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන පස්සේ තියෙන්නේ මේ වීරිය මොකටද? නූපන් අකුසල් නොයිපද වීම පිණිස. අනුප්පන්නානං අකුසලානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා කියනවා. නූපන්නාව කෙලෙස් නොයිපදීම පිණිස කුසල ඡන්දයක් පහළ කරගන්නවා. වායමති වෑයම් කරනවා. චිත්තම් පග්ගණ්ණාති දැඩි කරගන්නවා හිත. පදහති ප්‍රධාන වීර්යය යොදනවා. ඉතින් මේක තමයි ඔය කියන්නේ අපි භාවනා කරනකොට දැඩි වෙහෙසක හරි අමාරුයි. එහෙම නැත්නම් ඇඟ නලියනවා. ලුණු දෙයි දැම්ම වගේ, මඩපුවක් ගෙඩිය වගේ. ඇඟ බොහොම අමාරුයි. නමුත් ඒලා අපි කල්පනා කරොත් අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න ටිකේ කාය දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ. සතුම් මැරීමක්, හොරකම් කිරීමක්, කාම මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේත් නැහැ. බුරු කීම්, කේලම් කීම්, ඉස්සචන පරස වචනත් නැහැ. සිදු වෙනවනම් සිදු වෙන්නේ අර ඇතිවෙච්ච කාය වේදනාවට ඇතිවෙච්ච හිත ද්වේෂය විතරයි. ඒක නිසා මේ වෙලාවේ සීලය 100% සම්පූර්ණයි. සීලය කියලා කියන්නේ කාය වචන දෙක. 100% සම්පූර්ණ නිසා මේ ඉඳගෙන ඉන්න පැය කියලා කියන්නේ සුද්ධම සීලවන්ත පැය. ඒත් මදයි. අපි ගෙදරක හිටියා නම් එහෙම නැත්නම් සංഭാෂණයකට ගියා නම් කඩපොළට ගියා නම් අපිට මොනම තාලකින්වත් විශ්වාස කරන්න බෑනේ කොයි වෙලෙක සතෙන් මැරෙයිද හොරකමක් සිද්ධ වෙයිද එහෙම නැත්නම් කාමීත්‍යාචාරට සම්බන්ධ දේවල් වෙයිද බොරු කේලා මිස් වචන පරස වචන වෙයිද කියලා. ඒක මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා අඩු ගානේ නූපන් අකුසල් නොයිපදීවීම පිණිස අපි උත්සාහයක් කරනවා. උපන් කුසල් අකුසල් දුරු කිරීම පිණිස හිතට ආපු ද්වේෂයක්, ආසාවක්, නිදිමතක්, කම්මැලි මේ උද්දච්ච කුච්ච විචිකිච්ඡාව දුරු කිරීම පිණිසනේ අපි මේ මෙනෙහි කරන්නේ. ඒක අසාර්ථක වුණත් අපි හිත යොදලා තියෙන හොඳ දෙයකට. නෝපන් උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට. උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට ඇති ක්‍රමය තමයි සතිය. කෙලෙස් නොයිපදවීමට ඇති දේ තමයි වීර්යය. ඊජෙන් කරන්නේ තමන්ගේ රාජ්‍ය වටේට තියෙන මේ ඊමා කඳ උරේ බල කඳ උරට දාන එක. කීම සතුරෙකුට එන්න දෙන්නේ සතිය කරන්නේ අතුරට ආපු හතුරා හඳුනාගෙන මූණට මූණ දාලා සටන් කරන එක. නිසා වීරිය නැතුව සතියට වැඩ කරන්න බෑ. සතිය නැතුව වීරයට වැඩ කරන්න බෑ. ওই දෙන්න එකට වැඩ කෙරුවොත් විතරයි අපිට సంతානේ සමහර විටක ඔය අනිංජ ප්‍රතිපද විඥානය කියන එක නැත්තම් කයින් තොරව දැනගෙන ඉන්න පුළුවන් ගතිය ආනාපාන හොඳටම සියුම් කරන්න පුළුවන් ගතිය එන්නේ ওই දෙන්න සමබර වෙනකොට. එහෙම නැත්නම් මේ වීර්යයයි සමාධියයි සමබර වෙන්න. ප්‍රඥාවයි මේ ශ්‍රද්ධාවයි සමබර වෙන්න. වීර්ය හොඳට ඔලුව උස්සගෙන ඉන්න. එතකොට තමයි මේ ගමන කඹේ යවිදින්න වගේ යන්න පුළුවන් වෙන්නේ. ආනෙව නැතුව උත්සාහ කරන්නේ නැතුව කවදාකවත් මේවා ඉබේ සලසෙන්නේ නැහැ. ඒක නිසා නිතරම මේ සම්මප්පදාන ඊට පස්සේ නූපන්නා වූ අකුසල් කුසල් වැඩි වීම පිණිස නූපන්නා වූ කුසල් වඩනවා කියලා කියන්නේ අපි කාම ලෝකයේ ඉපදෙනවා කාම ලෝකේ මැරලා යන එකේ අපි අඩු ගානේ රූප අධ්‍යානයකට උපචාර සමාධියක් හෝ අර්පණ සමාධියක් උපදෙවි නැත්තම් අර සංස්කෘතික ශ්ලෝකයක සඳහන් කරනවා මේ ආහාර නිද්‍රා භය මේ තුනංච ආහාරය ගැනීම කෑම නිද්‍රාව නිදාගන්න එක නිතරම දේවල් වලට බයෙන් සැකෙන් ජීවත් වෙන ගතිය සහ මෛතුන සේවනයේ මිනිස්සයයි තිරිසනයි සමානයි ඔය හතරේ කිසියම් අපේ සත්ව ගතිය මිසක් වෙනසක් නැහැ. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මනුස්සයාට දෙන එකම විශේෂය තමයි ධර්මය. මනසට පුළුවන් ඒ කාම මිත්‍යා මේ මේ කෑම හොයන ගමන් නිදා ගන්න ගමන් බය වෙන ගමන් බෝ කිරීම සඳහා මෛතුන සේවනය කළත් ධර්මයේ ජීවත් වෙන්න ධර්මයෙන් හීන පශු සමානක් කියලා දෙනවා. ඒ ධර්මයෙන් ඔබ හීන නම් ඔබ නිතරම හරකෙක් වගේ තමයි කියන්නේ. ඔබ ආයතින තිරිසන් ලෝකේ තමයි. යම් වෙලාවක අපේ හිත මේ ආහාරය නිසා භාවනා කරන්න බැරිය. ඒ නිසා නිද්‍රාව නිදිමත නිසා බැරිය. ඒ නිසා බය නිසා බැරිය. එතන වෙන කාම ආසාවක් නිසා බැරිය කියලා කියනවනම් ඉතින් අපේ මුත්තම මනුස්සත්වයක් ලබන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ තීරසම් භාවයටපත් කිරීමක් වෙනවා. නිසා අපි බලන්න ඕනේ මේ පණ තියෙනකම් පණ නෙලා තියෙනකම් පුළුවන් තරම් ධර්මයේ දිහාට කටයුතු කරනවනම් අපි ත්‍රිසම් භවයේ යන්න තියෙන අවස්ථාව නතර කරනවා විතරක් නෙවෙයි දේව භවයකට යන්න පුළුවන් තරම් අලුත් කුසල් එකතු කරන ශක්තියක් එනවා. ඒ විතරක් නෙවෙයි උපන්නා වූ ඇති කරගත්තා වූ ඒ කෙලෙස් කුසල් වඩා වර්ධනයට භාවනාවේ පරිපූර්ණිය ජීවන කිරීමටත් මේ සතර සම්පප්පදානම තමයි අවශ්‍ය කරන්නේ. නැත්නම් වීර්යය තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි කොතන ඉන්නවද කියන්න බෑ. චිත්තකන හතරම තියෙනවා. රූපං කෙලෙස්, නොයිපදීම පිණිස වැඩ වඩන වෙලාවකුත් තියෙනවා. උපං කෙලෙස් ප්‍රහාණය පිණිස වැඩ වඩන වෙලාවකුත් තියෙනවා. නූපන් කුසල් වර්ධනය කරන වැඩ පිළිවෙලකුත් තියෙනවා. උපන් කුසල් දිනු වැඩ නූපන් කුසල් ඇති කරන වෙලාවකුත් තියෙනවා. උපන් කුසල් දිනු කරන වෙලාව. ඔය හතරම යෝගාවචර ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්මප්පදාන සම්පූර්ණ වීම කල්පනා කරලා බලනකොට ඉබේ සිද්ධ වෙන්නේ. ආනේ ඔක්කොම එකතු කරපුවා තමයි මේ තද දිමුත්තතා කියලා කියන්නේ. මෙන්න මේ විශේෂයි ඇලී නැමී ගත කරන ගතිය තියෙනවනම් ඒක හැමදාම දිනුවන්ට වඩා වර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ තියෙන වටිනාකම අපි විසින්ම මේ ආකාරයෙන් දස ආකාරයේ 11 ආකාරයෙන් කල්පනා කරලා බැලුවොත් හරි ලොකු මේ නිදහසක් හිතට ලොකු විමුක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කවදාකවත් අනුන්ගෙන් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ තමන්ගෙමයි ලැබෙන්නේ. නමුත් ඒකට ඒ ආකාරයෙන් කල්පනා කිරීමට කවදාකවත් මේ වගේ බණ නැතුව ධර්ම සාකච්ඡා කරන්නේ නැතුව පීඩවන්ත පුද්ගලයන් ඇසුරෙන් තොරව ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ දවසක මේ වගේ මේ භාවනා කඳවුරකදී අපිට හම්බ වෙන්නේ ජීවිතේට පුදුමාකාර අලුත් වීමක් නැවත සලකා බලන්න පුළුවන් හිත අලුත් කරගන්න පුළුවන් තත්ත්වයක්. ඒ සෑම දෙයක්ම වෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශ වලින් හිත සම්පූර්ණව කෙලසෙන්නේ වීර්ය නැති වෙච්ච දවසේ. වීර්යය තියෙනවනම් නිතරම දක්ෂ වෙලා ප්‍රභාෂක වෙන්න පටන් අරගන්නවා. ඒ නිසා අපි උත්සාහ කරමු අපි මේ කරගෙන යන වැඩ දිගට කරගෙන යන්නේ කාටවත් කියාපාන්නවක්වත් බයටවත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කියපු කරගෙන ගිය වැඩ අපිටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් තව තවත් මේවා දියුණු පවුණු කරගෙන අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් කියන මේ දෙකම තනාවර්තනය කරගන්න මේ වීර්ය සම්බොජ්ජංගේ මනාසී අපතුල වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගම අද පැයකොත් විනාඩි 15ක් විතර කල් අරගෙන තියෙනවා ධර්ම දේශනාව මෙතෙන් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රතිඋපකාර කියලා කියන්නේ නැවත උපකාර කරනවා කියන එකයි තේරුම. කරපු කෙනාට ප්‍රතිඋපකාර කරනවා, කළගුණ සලකනවායි කියන එක. කෙලේ ගුණ දන්නේ padikka විතරයි කියලා දැන් කියන්නේ. ඒ වගේද දෙන්න නැතුව සලකා බලන්න ඕනේ. මොක පිළිගන්නලා තියන්නේ මොකද මම දැන් සුදුවත් හිතේනවනේ මෙතන. මම නෑ. ඕක පිළිගන්නලා තියන්නකෝ. කියන දේ ආවම ඉවරයි. මේ කියාපු දේවල් තේරෙනවද නැත්නම් ඒවා පිළිබඳව කිය යුතුමක් තියෙනවනම් තව විනාඩි 10ක් 15ක් තියෙනවා. කියන්න කරන් දෙයක් තියෙනවා. හා? තුෂ්ණීම් භාවයේ. ඈ? ඔය කියන්නේ සාමාන්‍ය සමත භාවනාවේ ජීවණය වෙන්නේ උච්චාවච භාවයකින් ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ විපස්සනා භාවනාව නෑ ඒක ඒකාන්ත දිගට යනවා මැරුණා තීගාදාසෙ එතෙන්ද පටන් ගන්නවා ඒකයි ඔය සමාජාලාට බලන්නේ භාවනා කරන යනකොට මේ අපි කොච්චර උත්සාහ කරත් මේ ඉඳපු ගමන් පැමිණිච්ච එක නා බට්ට ගන්නකොට අල්ලනවා. මාඩ පොඩි ළමයි. ඉතින් බලනකොට හිතනවා මේ වඳින්න හිතනවා මට මයේ තියෙන ගතියක් නැහැ මම මට මම නැමුණේ 26 දී. 26 කියලා කියන්නේ සෑයන මෝරලානේ මම. මට කවුරු හරි පේනවනම් මට වැඩි අවුරුද්දකට කලින් හරි විපස්සනාට බහැලා ඉන්නවා. මට පුදුම ගෞරවයක් එන්න පටන් අර ගන්න මොන ආශ්චර්යයක්ද මේ. ඒ කාලේ සම්පූර්ණ කාම ලෝකෙනේ. නමුත් මට හම්බෙලා තියෙන අවුරුදු 17 විතර වගේ. ඇවිල්ලා ඌ පඬිතකම් කිය කියා මෙහෙ කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියනකොට මට ඉතින් පුදුම හුරතලයක් ඇති වෙනවා මේවා හිතලවත් කරන්න බැරි දෙයක්. ඉතින් කලින් කලින් එන්නේ මොකෝ අර ගියාත් මොනින් ගෙනාවු ගැම්මනේ ඒක කවදාත් විපස්සනා කියන එක මේ ආටෝපෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ ඇතුලේ ලේවලම තියෙනවා. ඉතින් මේ කාලේ මහ පුදුමම කාලයක්. අපි වපුරන තැන් වල නෙවෙයි පලගන්නේ. එක එක තැන්වල මේ විවිධ ආගම් වල කට්ටිය පුංචි ළමයි මුදුම විදියට ඉන්න පටන් ගන්න තියෙනවා. ඉතින් හරියට එයාට ඒ වෙලාවට ඒ ගැම්ම දුන්නොත්, තල්ලුව දුන්නොත් ඇත්තටම තල්ලුව දෙන මනසට ලොකු ධෛර්යයක් එනවා. අර පිපිලා ඉන්නේ නිකන් මේ පුදුම ලස්සන පිපිලා. ඒ හේතුව මොකද? ඒ ගෙනාවු පාරමිතා ශක්තිය. මුඛ අප තුල තියෙන ප්‍රමාණය නැති ප්‍රමාණය අපි දන්නේ නැහැ. නමුත් ඒක සඳහා කරන උත්සාහය පුදුමාකාර ආර්ය උත්සාහයක් තියෙනවා. වටිනවා. ඒ නිසා ලිගටෝම වැඩ කරගෙන ගියොත් කොටින්ම මේ වැඩේ කවදාකවත් වෙන කෙනෙකුට පවර්ලා කරගන්න බෑ. සංසාරේ කවදා හෝ කළ යුත්තක්. ඉතින් එහෙමනම් අපි දැන් මේ යොදන කාලේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම සතුට වෙන්න පුළුවන්. ඒක වීර්ය තුලින් හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. මේ යොදනදී ජරා දිරාවට යන්නේ නැහැ. විරියවතෝපන කිං නාමන සිද්ධති කියලා කියනවා වීරියවන්තයාට මොනවද විනිවිද යන්න බැරි කියලා. ඕන දෙයක් විනිවිදින්න පුළුවන්. ඉතින් ඒකට මේ පිළිමම වෙන්න ඕන ගමන් නැහැ. නෑ මං කියන හුඟව දෙනේ තටමනවා. හුඟව දෙනේ තටමනවා මේකට මේ පිරිමි ආත්ම බහල ලැබේවා අවුරුදු 7 වහන වෙන්න ලැබේවා. යනුන්ද? ඉතින් මම ගහගන්න කිව්වා නෙවෙයිනේ මං කිව්වේ මං අනිත් පැත්තට කිව්වේ. දයා මගේ පැත්තට කතා කරන්නකෝ. එච්චරයි. ඒ නිසා මොනම තාලෙකවත් මේ මේ මොනම දෙයකින්වත් අතපල්ලේ වැටලා නැහැ. දම්බ රත්තරන තියෙන්නේ. ඒක වැඩ ගන්න දන්නවනම් ඒක දක්ෂයි. දන්නේ නැත්නම් චරිචුරු ගන්න ගත්තොත් මොනවාටවත් නම්බු කරන්න බෑ. ඉතින් එහෙනම් ඉතින් අතපල්ලෙම තමයි. අපි ලැබිලා තියෙන දේ නම්බු කරගෙන යනවනම් ආ ඒක සම්බන්ධ කරන්න බෑ මොනම දෙයකට. ඒක තියෙනවා මේ වික්කු සූත්‍රය කියලා එකක්. හරි ලස්සනයි. ඒ සංසාර හොඳට මේ වගේ මේ සංවේග පහල වෙන බණ ඇහිලා හොඳටම ඉන්න නමුත් තද්දවල ගැට්සයිසිස් එකක් තියෙනවා. කියන්නේ මොන්නම විදියකට ඉඳ බෑ හැන්දාවට තියෙන පුදුම මේ මේ වේදනාව. නමුත් අන්තිම තීරුම් අරගන්නවා මේකත් මැරනවා. කොහොමවත් මම වීර්ය කරන්න ඕන කියලා කර කර ඉන්නකල සක්මනට යනවා ඉන්න බෑ. දනවා බඩ දනවා කියනවා ඊට පස්සේ අත්තලේ ඉල්ලනවා. උඩ තියෙන මේ මේ ආලම්බන රාජ්‍ය මේ පැත්තෙන් අත්තල තියෙනවා. ඒකේ අල්ලගෙන සක්මන් කරගෙන ඉනකොට මේ ආඳුරුව සක්මනේ මැරලා වැටෙනවා. මැරලා වැටලා කෙලින්ම දිව්‍ය ලෝක යනවා. මේ ආඳුරුව තාම ඉන්නේ සක්මනේ. දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඉතින් විශාල පිරිසක් ඇවිල්ලා මේ බෙර ගහනවා, දවුල් ගහනවා, අපේ වැඩේ හරි ආවා කියලා උත්සව වෙලා ඇති කරනවා. ඉතින් මේ ආහඳුරන කල්පනා වෙනවා මේ පිරිසක් දාන දෙන්න ඇවිල්ලා වෙන්න ඇති කියලා මේ ආහඳුර වෙනතරත් වැඩි වින් බලාගෙන ඉන්න හදනකොට දිව්‍යාංගනාව වටයක් ගොඩාක් ඇවිලිවල ඒ සෙල්ලම් දැන් හරියන්නේ නැහැ කියලා විශාල කණ්ණාඩියක් අල්ලන ආහඳුරන් ඉස්සරහට. බැලු බැලමට දිව්‍ය ආත්මයක් ඒකට කියනවා මේ තමයි ඔබතුමා වෙනුවෙන් මේ ඉන්න දිව්‍යාංගනාව මේ තමයි අත්වැසියෝ මේ තමයි විමානේ කරුණාකර මේකට ස්පර්ශ කරන්න මේක ස්පර්ශ කරපු ගමන් ඔබතුමාට මේක අයිති වෙනවා කියලා ආමඳුරන්ටපත් වෙනවා දැන් ඉතින් දිවි භික්ෂු ආමඳුරෝනේ භික්ෂුව මේ දෙවියන් දෙවියෝ වෙලා අත්ත මේකට අත තිබ්බ ගමන් දැන් මගේ අයිතියට එන්නේ ආවට පස්සේ මං ඉවරයි හරි පාට කල්පනා කරන මහා අමාරුක දැන් ඇතුනේ. මේ දිව්‍යාංගනාව සම්පූර්ණයෙන්ම කෙලිදෙලෙන් ගත කරනවා. ඒකට කියනවා යන් අපිත් එක්ක යන් මහමු යමන් මචන් මහමුදේ නාන්ද යන්න හදන. එතකොට මෙයාට කල්පනා කරනවා මට දිව්‍යාත්මේ නම් මට චුත වෙලා මනුස්ස ලෝකෙට යන්න පුළුවන්. චුත වෙන්න ඕනේ නැහැ. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. යනකොට මෙයා කියනවා මම සාස්තුන් වහන්සේගේ ශිෂ්‍යෙක් මම සාස්තුන් වහන්සේ බලන්න යන්න කැමතියි කියලා. ඊට පස්සේ හරි මාත් එන්න යන් කියලා ඔක්කොමලත් එක්ක යනවා. ගිල්ල බුදුහාමුදුරු කාට කියනවා අනේ බුදුහාමුදුරේ මාව බේරගන්න. එච්චරයි. මාව බේරගන්න. එසන ඇයි කියලා. ස්වාමීන් වහන්සේ මම මේ සම්පූර්ණ මේකේ පාවිලා තමයි කැලේකට ගියේ. මට මෙච්චර වේදනාවක් තියදි මම සක්මන් කරලා තියෙනවා මම දන්නේ නැහැ. හක්මනේ මැරිලා තියෙනවා. කිලිම දිවි ලෝකෙ ගිහිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ ඉන්න තත්ත්වෙදී මේ එකකට හරිය බැඳුනොත් මේ ගේ අඩිය තිබ්බොත් ඉතින් මට ආයි කවදාක කපකට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් එක දවසයි දිවි ලෝකෙ. දිව්‍ය සෙන්සස් එකක් හම්බෙන්නේ. තදබල අපරාධයක් තදබල රාජදඬුවමක් ලැබෙන. ඊට පස්සේ සරුවචනන්ද කියනවා මහාන උඹ ඒ කාලේ සතිය පුහුණු කරා නම් ඒ සතියෙම හිටපන්. ඒකෝට උඹ මේ ධර්ම රතේ කියලා එකක් හම්බ වෙනවා. ඒ ධර්ම රතේ යෙදිලා තියෙන නිවනටමයි නිස්සද්ද රතයක්. අත් දෙක තියන්න තියෙන බයලජ්ජා දෙකේ හේතු වෙන තියෙන වීර්යයේ උඹ ඔකටලා හිටපන්. දේවාත්මෙ ඉඳගෙන සතිය පිහිටවපන් කියලා. බුදුහාම ඉස්සරහම රහත් වෙනවා. ඒ ඒ බණ අහන ගමන්ම රහත් වෙනවා. ඒ ඒ චරිතය දිහා බලනකොට ඒ සංසාරේ ඉඳගෙන ඉන්න බෑ මොකද මේ ગેස්ට්‍රයිටිස් දනවා කියන්නේ ඉතින් මේ ગેස්ට්‍රයිටිස් හැදිච්ච කට්ටිය තමයි ඒක දන්නේ. පරියන්ක කියන්නේ මොනවත් බෑ නිකන් දියරද මිරිකනවා වගේ මිරිකන්නේ. එල්ලිලා හක්මන් කරනකොට ඒ හැමදෝ දන්නේ වැටලා මැරිලා. ඉතින් ඒ කියන්නේ ඒ ගත්ත සතිය එහෙමම ගිහිල්ලා ඒ සංසාර කල්පනා නම් තද්ද බල අමාරුවක වැටුනේ. දිවි ලෝකෙ ගිහිල්ලා. බැරි වෙලාවේ පින් කරලා ඔයගොල්ලෝ දාන දීලා ගියාත් එහෙම ආයෙ එන්න එපා මේ චරිත රුගාගෙන. නෑ ඒක නැත්තම් අර ලැබුණාට පස්සේ ජීව සම්පත්තිය අනිවාර්යයෙන්ම මනාප වෙනවනේ. ඒ හැමෝටම කල්පනා වෙන මම මේ සම්පූර්ණ විවේකයක් හොල්ලන්න කියලා පැවිදි වුණා. දැන් මොකද වෙලා දින මේ සනකෙලියක මැදි වෙලා මේගොල්ලෝ මේ ප්‍රීති ගාය ගීත ගායනා කරනවා. මට මේ මා මේ මේකත් දෙන්න හදනවා. විමානයක්. ඒ වෙලාවෙදිම කික් කියලා දිනවා මට දැන් දේව බල තියෙනවා. මේකට අත තිබ්බොත් මම මේකට අයිතිකාර වෙනවා. මට පුළුවන් මේ වෙලාවේ චුතු වෙලා මම හොඳ වෙලාවට පුදුරජානනාංශ ජීවන කාලේ. කෙලින්ම ඇවිල්ලා ඔය ඒක තියෙන ඔය ඉන්දිසර් ලයිෆ් සයිඩෝගේ පොතේ ඔය සූත්‍රය විස්තර කරපු බණ ටික තියෙනවා. සූත්‍රයේ භික්ඛු සූත්‍රය කියලා කියනවා. සංයුත්ත නිකාය වෙන්න ඕනේ. ඒකට කියපු බණ හරිය ලස්සනයි ඔය ඉන්දිසර් ලයිෆ් පොත සයිඩෝගේ පන්සාංශික පොතේ මේ ওই බණ ටික දීලා තියෙනවා මේ මේකට කියන්නේ ධම්ම රත කියලා. උඹට ධර්ම රතයක් හම්බ වෙනවා මෙන්න මේ ලකුණු ටික තියෙන ධම්ම රතේ පොතෝකට ගොඩ වෙලා ඒ කියන්නේ උඹ උඹ අර අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාණයට දාගෙන ඉස්සද්දෝ හිටපන් උඹට මොනවක්වත් දැන් කරන්න බෑ කාටවත් මේ පුරුදු කරපු ධර්මයේ තියෙන ඒකට හිත දාගෙන හිටපන් ඉතින් යන්න වෙන්නේ එතෙන්දම නිවන් දකින්න ඒ නිසා මේ ලෝකේ පුරුදු කරපු දේ අය කාටවත් මේ මේ උදුර ගන්න බෑ ඒ නිසා විපස්සනා අනිත්‍යව නම් මේ පැන්සලෙන් ලිව්වා ඉතින් ඉතින් මැකුව වගේ තමයි මේක නෑ බලන්න කියනවනේ සක්‍රදේවෙන්ද ඉන්න දන සුමානකට සරයක් එකතු වෙලා මොනවාද මේ මේ ධර්ම මණ්ඩපේ රැස්වෙනවයි කියලා. ඒත් මෙහෙන් අරගෙන ගිය කට්ටිය තමයි කැසට් ප්ලේයර්ස් අරගෙන යන්න ඕනේ. CD එහෙ නැහැ. CD ටික අරගෙන යන්නේ. හරි ඒ ඔක්කොම මෙහෙන් මෙහෙන් බණ අහලා මෙහෙන් ශ්‍රද්ධාව පිටවන කුසල ඡන්ද පිටවන CD අරගෙන ගිය කට්ටිය. එහෙ හැබැයි MP3 තියෙනවනේ ප්ලේයර් එක. නැතුව බෑ. මෙහෙ එහෙ එහෙ ගිහිල්ලා එහෙදී බුද්ධ ධර්මයට එන්න බෑ. දියුණු කරන්න පුළුවන්. දියුණු කරන්න පුළුවන් මෙහෙදී උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ කන්වින්ස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරම කාම ලෝකයක් තියෙන්නේ. මෙහෙන් අරගෙන ගියොත් ඒ ට්‍රක් එකේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දිවි ලෝක යනවා කියලා කියන්නේ අලිම මේ මේ මේ ඩෙත් සෙන්ටන්ස් එකක් වගේ. ඒ කියන්නේ මේ බරපතල වැරදි ඇතුව හිර දඬුවමක් වගේ එකක්. මට නම් මේ කවුරු හරි ප්‍රාර්ථනා කරනකොට මේ දාන දීලා හරි මේ මෙව වෙන්න කියලා ඇඟ හිරි වැටෙනවා මේ කොහෙද මේ ඉල්ලන්නේ කොහෙද යන්න හදන්නේ මොකද ඔය දිවි ලෝකෙ උඩම තමයි මේ මේ මේ මෙයා ඉන්නේ කවුද මේ පසවර්ති මාරයා උඩම ඉතින් කිට්ටු වෙන්න වෙන්න වෙන්නේ වසවර්ති ළඟට තමයි යන්න වෙන්නේ ඒ නිසා මේකෙදීම වැඩ ඉවර කරගන්න මිසක් ආයෙ පස්සට වරිගෙනම් තියාගන්න එපා. ඈ? ඔය භ්‍රමතරේ ඉතින් ධානය ලැබපු කට්ටියටනේ. ඒක ඊට වැඩිය භයානකයි ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එක වගේ. දැම්මට පස්සේ ආයෙ අරින්නත් බෑ ෆුල් ෆ්‍රීස් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඈ? පතුසිලුගෙත් බොහොම සන්තෝෂයෙන් සන්තෝෂිත දෙවි රාජන් වහන්සේට ඉන්න පුළුවන්. බන අහන්න පුළුවන් මෙහෙන් කරගෙන ගිය කට්ටියට අඩු ගන්න නිසන්වනේ ගිහිල්ලා තියෙනවා කියලා සාතිකේ තියෙනවා. එහෙම නැත්නම් මේ මේ පේමතිරි ආමතු ගාවත් හිටියයි කියලා මොනවාර තියෙනව නිකන් එහි බාර ගන්න නැහැ. මම දන්නේ ළඟදී නම් පණිවිඩයක් ආවේ නැහැ මට. කියන්න දන්නේ ඉතින්. දැන් පිරිමි ආත්මයක්ල තියෙන්නේ. මාතෘ දිව්‍ය රාජ කියලා පිරිමි ආත්මයක් තියෙන්නේ. සර්වඥාණන්ගේ බණ අහලා නිවන් ලැබලා තියෙනවා කියලා කියන්නේ. කොහොම හරි ඒ කියන්නේ ඔය දැන් අර බ්‍රහ්ම ලෝකේ ඒ මේ තාම ඒ මේ කාශ්‍යප සරුවචනාංශගේ නිවන් ලැබු පැත්තෝ තාම ඉන්නවා කියලා කියනවා. බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඈ? තේරුණා. ඒ කියන්න බෑ ඒ වුණා සමහර වෙලාවට බෝසතාන් වහන්සේනම් විපස්සනා වශයෙන් නිවෙන්නේ තියෙන්නේ සංකෝරෝපේක්ෂ ඥානෙ දක්වාම ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ සිං ආත්ම නරි රිලා මේ වඳුරු ආත්ම ලැබලා තියෙනවා. ඒකේ විශේෂතා තියෙනවලු. ඒ තිරසං ආත්මෙත් විශේෂතා තියෙනවලු. ඒ කියන්නේ මිනිසෙකුට වගේ මේ විශේෂ හැකියාවල් තියෙනවා. පෙර හිටපු ආත්ම දැක් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි දන්න බයොලොජි වල කියවෙන එකක් නෙවෙයි. ඔයාලා තියෙන walking meditation කියලා ආටිකල් එකක් තියෙනවා සුවිමාලි ලියලා තියෙන්නේ. ඒ කියවද ඒක? දැන් ඔය දැන් ඉන්නේ බිකුණ ඒක කියනවා ඇතින්නියක් කරන්න ගිහිල්ලා උඩු තොල නැහැ කියලා අප්සෙට් වෙනවා ආනපානේ කරන්න බැහැ. එමේ උඩු තොලේ හැපෙන්නේ බලන්න. ඉතින් ඇතින්නේ try කරනවා try කරනවා හරි වැඩේ මට නම් බෑ කරන්න උඩු තොලක් නැහැ කියලා අතහැරලා දාන. ඒ විලෝ එක. එළුම් බියා. නාසිකය අක්ක නංගිනේ උඩුතල නැහැ කිය. ඇයි අද මේ මේ බම්බුගේ බම්බුගේ අඹෝ කියලානේ කියන්නේ සරස්වති දෙවියන් දැන් හදාගෙන බ්‍රහ්මයාටත් දැන් වයිෆ් ඉන්නවා. සරස්වති දෙවියෝ බ්‍රහ්මයාගේ අඹුව කරන් තියෙනවා. එතන බම්බුගේ අඹ බම්බුගේ අඹෝ කියලා කියන්නේ. බම්බුගේ අඹෝ කියලා කියන්නේ මේ සරස්වති දෙවියන් තරම් මේ නිකන් ඉන්න දෙන්නේ නැහැ දැන්. ඉතින් ඒව මොනවාක්වත් දෙපා මේ ජීවිතය ඉවර කරන්න බලන්න. හොඳයි දැන් මේ කට්ටිය ඇවිල්ලා තියෙනවා අපිට දැන් නතර කරන්න.